ඉති මේ සත්‍ය ආර්ය ධන ඒ දසුත්‍ර සූත්‍රයේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට අඳුරලා දෙනවා සත්‍ය බහුකාර්ය ධර්ම විදියට. කෙනෙකුට උපකාර කරන වැඩියෙන්ම උදව් උපකාර කරන බහූපකාර වෙන ධර්මාත මොනවද කියලා ඇහුවොත් මේ සත් ආර්ය ධන කියන උත්තරේ තමයි කෙටි උත්තරේ. ඊට පස්සේ කෙටි උත්තරේ උද්දේශ වශයෙන් තිබු මේ උත්තරේ නිද්දේශ වශයෙන් නම් වශයෙන් කියනවනම් සද්දා ධනං සීල ධනං හිරි ධනං ඕතප්පියන් ධනං සුත ධනංච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ එක එකක් එක එකක් අපි මේ ශාසනයේ එහෙම නැත්නම් ප්‍රතිපදා විදිහට යනකොට අපි ධන විදිහට සලකනවා. ඒවත් එක්ක සාපේක්ෂව ඒතකොට මේවට ආර්ය ධන කියන වචනයයි විශේෂණ පදයට දෙන්නේ. ඒ ආර්ය ධන වලට සාපේක්ෂව මේ ලෞකික ලෝකයේ තියෙන ලෞකික ධන. ඉතින් ලෞකික ධනයන් සඳහා තමයි අපේ මේ වර්තමානයේ තියෙන විද්‍යාව යොමු වෙලා තියෙන එක බාහිරේ. නිතරම හොයන්නේ බාහිරේ. ඒ හොයන්නේ ධනේට තමයි. ඒ මොකද ඒ ධනේ තමයි සියලු සැප සම්පත් සුඛ උපභෝග වස්තු ලැබෙන්නේ කියලා. නමුත් සරුවචන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒ බාහිරේ හොයන භෞතික ඒ ධාන සැප සම්පත් සුඛෝපභෝගී වස්තු වෙනුවට යම් කෙනෙකුට මේ අභ්‍යන්තරයේ තියෙනා වූ මේ වස්තු ධන හත හොයා ගන්න පුළුවන් වුණොත් ඒ කෙනා මේ අහවල් ධනෙ සෙවීම සඳහා මං අද මහන්සි වෙනවා ඒක ලැබෙන්නේ අහවල් දවසේ කියලා ඒ දෙක අතර තියෙන පරතරයක් තියෙනවනේ මම පෝසත් වෙලා මේ දේ කරනවා නමුත් මේ සද්ධා ධනය අකාලිකවම එතනම සැප දෙනවා මේ සීල ධනය මැත්තේ නෙවෙයි සැප දෙන්නේ ඒ මේ හිරියෝ තප්ප ධන පවට බය සහ පවට ලැජ්ජාව ඒ වගේම මේ සුත ධනය ඊට පස්සේ මේ කියන ඡාග අද අපි ඒක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඡාග කියන්නේ ත්‍යාගවන්තකම. ඒ වගේම ඒ ප්‍රඥා ධනෙ. ඒ බණක් අපි ඊයේ කතා කරපේකේ අවසාන තියෙන මේ සුත්තමේ ධනය කියලා අහනකොට ඒ සරුවචනාංශේ කියනවා බණක් අහනකොට සුත්තමේ ඥානයේ සඳහා බණක් අහනකොට මේ වෙන විවිධ විසම දේවල් අහනකොට නෙමෙයි. ඉතින් බුදුසසුනේ ආනිසන්ත දේශනා කරනවා අසුතං සුනාති සුතං පරියෝදපේති කාංකං විතරති දිට්ඨින් උජ්ජු කරෝති චිත්ත මනස්ස පසීදති. බණක් අහගෙන ඉන්නකොට ඒක මේ බහූපකාර වෙනවා නම් එහෙනම් බණ ප්‍රයෝජනෙ පිණිස සලකනවා නම් කවදාවත් අහපු නැති දේවල් අහන්න හම්බ වෙනවා අසුතං සුනාදී නව දනු සම්භාරයක් ලැබෙනවා සුතම් පරියෝදපේටි ඉස්සර අහලා බාගෙට හිච්ච වචන නැත්නම් අන්තර් සම්බන්ධතා නැතුව තිබුණු යම් යම් දේවල් අතර ඉස්සර පස්සර තේරෙනවා. ගලණය තේරෙනවා. අන්තර් සම්බන්ධතා තේරෙනවා. කංකං විතරති. තමන්ට තිබුණා නම් අර කාරණා මේකත් එක්ක කොහොමද ගැලපෙන්නේ මේකත් එක්ක මේකත් එක්ක ගැලපෙන්නේ කොහොමද කියලා ඒ සැකසංකා බණක් අහගෙන ඉන්නකොට ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා. සැකසංකා අයින් වෙනවා. දිට්ඨින් උච්ච කරෝති. බණ අහනකොට තමන්ට තේරෙනවා මම මෙතෙක් කල් ඉඳලා තියෙන මොකද්දෝ පටලවාගත්ත වංක චපල දෘෂ්ටියක දැන් ඒක ටික ටික කෙලින් වෙනවා. දැන් ඒක ඍජු වෙනවා. එහෙම නැත්නම් රේඛා ස්ථාන දෙක අතර සරල රේඛාවක් බවට පත් වෙනවා. ඉස්සර තිබුණේ චපල රේඛාවක්. චපල රේඛාව බොහෝ විට ලක්ෂ දෙකක් අතර දුර වැඩි කරලා පෙන්නනවා. සරල රේඛාව දුර දෙක ලක්ෂ දෙක අතර තියෙන කෙටිම රේඛාව සරල රේඛාව. ඒ වගේ තමයි අපේ දෘෂ්ටියේ ඍජු වෙනවා. ඒ මොකක්වත් නැත්නම් චිත්ත මනස පසීදති. හිත මනස පහදිනවා. එතනමයි. බනහනකොට එතනමයි සිද්ධ වෙන්නේ කායමේ අකාලිකව වෙන එක නෙවෙයි. අකාලිකව සිදු වෙනවා. ඒ සුතය නිසා නැත්නම් සුතමේ ඥානෙ නැත්නම් මේ සුත ධනය යම් කිසිකට ලැබෙන්න ලැබෙන්න ඒ කෙනාට තේරෙනවා ඒ සුත ධනය ලැබලා පෝසත් මේ ප්‍රයෝජනයක් ඔය කියන චිත්ත මනස පසීදති වෙන්න පොහසත් වෙන්න දුප්පත් වෙන්න කතාවක් නැහැ. වන්තවන්ත අඩු කුලයේ කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදි උපවිදි කියලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ අබෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට තියෙන මූලික ප්‍රභවයක්. ඉතින් ඒක නිසා ඒ සුතය අපට ਸਰවචන්සික සම්බන්ධ වෙන්න තියෙන එකම සම්බන්ධතාවය නිසා අපි ශ්‍රාවක කියන නම අපට තියෙනවා. ਸਰවචන්සිය දේශක වශයෙන් අපි ශ්‍රාවක වශයෙන් සම්බන්ධ වෙනවා. මේ සුත්තමය වශයෙන් විතරමයි ਸਰවචනanse පෙන්නනවා දැනුම සම්ප්‍රේෂණය කරන්න තියෙන ක්‍රමය. කෙනෙක් දේශනා කරනවා අනිත් එක්කන අහනවා. ඊට අමතර ක්‍රම දෙකක් ඒ කේවඩ සූත්‍රයේ ਸਰවචනanse සඳහන් කරනවා. තව කෙනෙකුට 이르දි ප්‍රාතිපාරාහාරය පාලා කෙනෙක් නතු කර ගන්න පුළුවන්. මට මේ මේ අභිඥා තියෙනවා අදිමානුසික ශක්ති තියෙනවා කියලා ඉදි ප්‍රාතිහාරය පුළුවන්. නැත්නම් ආදේශනා ප්‍රාතිහාරය වශයෙන් තව කෙනෙක්ගේ හිත කියවලා ඔබ එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා පෙන්නා දීමනොත් කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට ඒත්තු ගන්නඳ තුන්වෙනි එක තමයි තර්කානුරූපව ව්‍යාකරණානුකූලව ව්‍යංජන අනුව්‍යංජන සහිතව බණක් කියලා. ඉතින් මේ ක්‍රම තුනෙන් ආර්ය ක්‍රමය මේ දේශනා පාටිආර්ය විතරයි. ඒ ඉද්ධි ප්‍රාතිහාර්යවත් ආදේශනා අදස්සන කාගර හිත බල්ල කතා කරනවත් නෙවෙයි ඒව බුදුජානක කියලා කියනවා. ඒව ඇත්තටම තුච්චයි කිය, නීචයි කියලා. ඒව නෙවෙයි ආර්ය විනයක ධර්මයක සංනිවේදනය සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට වර්ණකපු මේ සුතමේ ඥානෙ ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයාට තේරෙනවා මේ දුන් දේ සුවඳයි කෑදේ ගඳයි කියලා. මේක තමයි සරල වචනේ. දැන් අපි යමක් පරිභෝග කරනවා භෝග පරිභෝග කරොත් ඒක අපේ ශරීරයට ගෑවිච්ච ගමන් ඒක මහා අපුල එහෙම නැත්නම් ඉඳුල් වෙච්ච එහෙම නැත්නම් අසුචි බාටපත් වෙච්ච මුත්‍රා බාටපත් වෙච්ච බාටපත් වෙලා ඒක ගඳ ගන්න තැනට යනවා. නමුත් කාට හරි දුන්නොත් දුන් දේ සුවඳයි. ඒ දුන් දෙන් තමයි අපිට අද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සුතමේ ඥානේ නොලැබිච්ච කෙනා හැම වෙලාවෙම කඩා බඩා ගැනීමේ සූරා කැමෙහි කෙනෙක් යටපත් කරන සූරා ගැනීමේ උත්සාහ කරනවා. නමුත් බණ ඇහිච්ච එකනා පුළුවන් තරම් තව කාට හරි පුළු පුළුවන් වෙලාවේ දීම හරහා ත්‍යාගය හරහා තමන් ඒ දීලා දීපු දේ නැවත Tamanට ආනිසංස වශයෙන් ලැබෙන්න කොච්චර කල් ගියත් දෙන වෙලාවෙම සතුටක් විඳිනවා. ඒක තමයි මේ ත්‍යාග දහණය කියන එකේ තියෙන්නේ. හරියට අම්මා කෙනෙක් Tamanගේ කුරුතුලේ වදාගත්ත කොල්ලේ කුකුලේ තියාන කිරි දෙනකොට ඒ අම්මා තමයි ලේ කිරි කරලා දෙන්නේ. කොල්ලා තමයි ඔය තනිත් තපාපා බොන්නේ. ඒකට සතුට තියෙන අම්මට. කිරි දීමෙන් ආන්නේ වගේ මේ දීමේ තියෙන ආනිසංශ ਸਰවචනාංශ තරම් කවුරක්වත් දන්නේ නැහැ මේ දීමේහි ත්‍යාගයේහි ආනිසංශ වැඩි වෙන්නේ ඒක දන්න කෙනාට නොදන්න කෙනාට නෙවෙයි ඒ නිසා අපේ අටුවාචාන් වහන්සේලා සේද මුංචක ගාතාවක් වගේ නැත්නම් দাঁඩි දාන්න ප්‍රශ්නයක් අහනවා අපේ මේ දසුත්තර සූත්‍රය දේශනා කරපු සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ ත්‍යාග ධනය තේරුම් අරගෙන ਸਰුවචන් වහන්සේට Tamanට ලැබිච්ච පින්ඳ පාද ටික පූජා කරනවා. එතකොට ජීවමාන ਸਰුවචන් වහන්සේට පින්ඳ පාතයක් පූජා කරනකොට ධර්මසේනාධිපති සාරිපුත්‍ර සාංශ කොච්චර පිංචිත් වෙනවද? ඊට පස්සේ ਸਰුවචන් වහන්සේ සාරිපුත්‍ර සාංශට පින්ඳ පාත පිටක් පූජා කරනවා. ඉතින් මේ දෙකෙන් වැඩි කුසල් තියෙන්නේ කෝකෙද කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට මේ අද්දකින් හොදාගෙන පිළිගන්නවා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ සාරිපුත්‍ර සාන්නතට පිටක් දෙනවා. මේ දෙකෙන් වැඩි කුසල් සිද්ධ වෙන්නේ කෝකෙද කියලා බැලුවොත් ඒක මේ ප්‍රශ්නේ අන්තිම කෙලවරයි. අපි එක එක විදිහට දන් දෙන එකේ අන්තිම කෙලවර. නමුත් මම මේ මේ වෙලාව උසාවියට කවුරුත් කැඳවන්න බැරි හින්දා මම උත්තරේ දීගෙන යන්නයි හදන්නේ මේ බණ ඉවර කරන්න ඕන නිසා. ඒකෙදි කියනවා බුදුහාමුදුරෝ සාරිපුත්‍ර සංසාරට දෙන දාණය තමයි උතු. මොකද දාණය ගැන හොඳටම දන්නේ දෙන දේ නෙවෙයි වැදගත් වෙන්නේ. මේ දීමෙහි ආනිසංස දන්න කෙනාට තමයි කුසල් ලැබෙන්නේ. ඒ නිසා අපි හිතනවනම් මේ බුරියානි දෙන එක හොඳයි ඉදියප්පන් දෙනවට වැඩිය කියලා. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අවස්ථානුකූලව මොනවද දෙන්නේ ප්‍රයෝජනේ මොකද්ද කියලා. දානේ ආනිසංස දන්න කෙනා මේ පොඩි දෙයකින් ඊටාම සුළු දෙයකින් අර මහත්ඵල මහානිසංස වෙන්න කුසල් කරනවා. ඒ අර දානය පිළිබඳව තියෙන දැනුම වැඩිකම නිසා. ඉතින් ඒක නිසා අපි දන්නේ නැති කාලේ හය හතන් නොතේන කාලේ ඉතින් අපේ අම්මලා තාත්තලා අපිට කියනවනේ මේක ඔන්නේ හාමුදුරන්ට පූජා කරපන් කියලා. ඉතින් අපිව දුවන ගමන් කතකින් ගිහිල්ලා ආ සාදුවක් ගන්න කියලා දෙනවා මිසක් අපිට තේරුමක් නැහැනේ මේ මොකද්ද මේ අම්මලා තාත්තා අපිට උගන්වන්නේ කියලා. නෝ පහ වෙනකොට පහ වෙනකොට පුරුතනට කියන ඔහොම කරන්න එපා. අත් දෙකින් දීපන්. දීලා දන ගහවයි. ඒත් අර මාලිගාවේ අතාර කියලා දන ගස්සනවා වගේ මිසක් අපට තේරුමක් නැහැනේ මේ හාමුදුරුවෝ වඳිනකේ තේරුමක් තියෙනවා කියලා. ඒ ඒ ඒ කතාවෙන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන අපි අත්තම්මලා මුත්තම්මලා දීපු මේ ඌරුවනේ. ඊට පස්සේ අපි ආ ඕ වැඳලා සාදු කියන්න ඕනේ. හාමුදුරුවෝ උසස් අපි මේ දෙන එක තමයි කරන්න කියලා තීරු ගන්න කොච්චර කල් යනවා. ඊට පස්සේ අපිම හම්බ කරලා අපි හම්බ කරගත්ත දෙයකින් ඒ වගේ සංඛ්‍යා වංශ නමකට අපි දීලා වඳිනකොට අයිට වැඩි ලොකු සෙල්ලම්පත් වෙනවා වගේ නෙවෙයි දැන් මේ ඇත්ත බතක් නේ උයන්නේ. ඊට පස්සේ අපි හොයලා බලලා මේ සංඝයා සිල්වන්තද, ගුණවන්තද, බණ භාවනා කරනවද කියලා දානියක් දෙන්න දෙන්න දෙන්න අර පුංචි ළමයා දුවදුවා තනියටින් දීපු එකට වැඩිය විශාල ප්‍රමෝදයක් හට ගන්නවානේ. මේ දවසින් දවස මේ ඡාගය කියන එක ත්‍යාගය කියන එක අපි සම්බන්ධ වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ਸਰවඥාන්සේ සඳහන් කරනවා Taman අර විදිහට තිරසනෙකුට දීලා පුංචි සතෙකුට ලොකු සතෙකුට මිනිස්සෙකුට දුස්සීල මිනිස්සෙකුට සුසීල මිනිස්සෙකුට ආදි වශයෙන් නග්ගගෙන නග්ගගෙන නග්ගගෙන ගිහිල්ලා අපි ආර්යනාංශේ නමකට දෙනවා. ඊට සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ඉහළට යනවා. ඊට පස්සේ රහත් මහරහත් අගතව ආදී ක්‍රමයට යනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට දෙනවා. බුදුරජාණන් වහන්සේට දෙනවා. ඊටත් එහා බුද්ධ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙනවා. ඊටත් වඩා වටිනවයි කියනවා තමන් තුන් සරණේ ගන්න එක. මම බුද්ධං සරණං ගච්ඡාමි කියන එක. ඉතින් අපි දැන් මේ දාණයට දඟලන දැඟලිල්ලයි අපි මේ සමාදන් වෙලා ඉන්න බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝ සරණ යමි කියන එක මේ විදිහට ਸਰවඥාන්සේ පෙන්නකොට අපි සමාදන් වෙන්නේ වැඩියෙන් ඒ විදිහට අපි අච්චරණමකට දාන දුන්නා, මෙච්චර දේවල් දාන දුන්නා කියන අර ප්‍රමාණ කරන්න පුළුවන් දේවල් වුණාට ඒවා පාර්මිතා ශීර්ෂයට වැටෙන්නේ නැහැ. ඊටදී උඟාවක් වටිනවා මම දාන දෙනකොට මම තුන් සැරනේ පිළිහිටලා දාන දෙනවා. පංචිල් පදවල පිළිහිටලා දාන දෙනවා. අට සිල් වල ඉඳලා පිට දාන දෙනවා. දස සිල් වල ඉඳලා පිට දාන දෙනවා කියලා. ඒ දානේදී ඒ Taman සැදී පැහැදෙන හැදෙන හැටි තමයි හිත හදාගන්න හැටි බැලුවොත් ඒක බුදුන්සේ 100ක් ගුණෙන් තමයි පෙන්ලා දෙන්නේ. එක එක මට්ටමින් 100න් 100න් 100න් 100න් ඒ කුසලේ වැඩෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව දෘෂ්ටි ඍජුනොත් දානය පිළිබඳව අපිට මොකක්වත් නුදුන්නත් මම මේ ආත්මේ මේ ජීවිතයේ බුදුන් සරණ ගිය කෙනෙක් ධර්මයේ සරණ ගිය කෙනෙක් සංඝ සරණ ගිය කෙනෙක් කියලා දැනගන්න මෙතෙන් කරගන්න මානසිකාරය පවත්තන්න සිහිය එළඹ සිටින්න පුළුවන් වුණොත් අපි කොහොමද සක්විති තමයි ලෝකෙම දිනාගත්ත කෙනෙක් වගේ. නමුත් අපිට තියෙන එහෙම නෙවෙයි ප්‍රශ්නේ. ඒ ප්‍රමාණ කරන්න පුළුවන් කුසල් පිළිබඳව ත්‍යාගය පිළිබඳව පුදුම අඳුරයක් පුදුම කියාපෑමක් පුදුම දැඟලිල්ලක් තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ওই භාවනා මධ්‍යස්ථානවලදී දාන ආදී කටයුතු කරන අය පහත් කරලා සිල් ලකින අයට බණ කියන මෙතන මේ දාන දෙන කට්ටියත් ඉන්න නිසා පොට වරද්දා ගත්තොත් ඊට දාහනේ වරදිනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒගොල්ලන්ටත් ටිකක් සපෝට් එක වෙන විදිහට බණ කියන්න එපායි. එහෙම නැත්නම් එහෙම වෙන්නේ හොඳයි හොනම් බම්බු ගහන්න කියලා අකුලගෙන ගියොත් එහෙම සෙල්ලන්නේ නැහැ වැඩි. ඒ නිසා මෙන්න මේ විදිහට කල්පනා කරගන්න බුදුරජාණන්ස් මේ දාණයට වචන හතරක් පාවිච්චි කරනවා ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලය. ත්‍යාගය අතහැර දැමීම, මිදීම, ආලය හැරපීම කියන. මේ පළවෙනියෙන්ම අපි අද දැන් ඇවිල්ලා ඉන්න දාන කණ්ඩායම අරගෙන බැලුවොත් ඒකොල්ල මේ දසදාන වස්තුව තමයි ත්‍යාගවන්ත වෙන්නේ. දසදාන වස්තුව කෙරෙහි තමයි ආලේ හරපන්නේ. දසදාන වස්තුව තමයි මුදාහරින්නේ. අතාරින්න ඕනේ කියලා දැනගන්නේ. අන්න පානං ගරන් වත්තං මාලා ගන්ධ විලේපණං ආදි වශයෙන් කෑම බීම ඉදුන් ඉතුන් යාන වාහන ආලෝක පූජා මේ සීරම දසදාන වස්තුව වලට වැටෙනවා. ඉතින් අපි ඒක දුන්නට පස්සේ දැන් මේ ඔය ඔය පිරිස උඟක් කළාට දාන දීලා හැන්දෑවේ වෙලා තිබුණොත් මාවත් හම්බ වෙනවා. ඉතින් මං අහනවා ඒගොල්ලන්ගෙන්. එතකොට නම් 12 පහුවෙලා. එතකොට ප්‍රශ්නයක් නැහැ දාන දීලා නිසා මොනවා කිව්වත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. එතකොට මං අහනවා දාන දෙන එකද වටින්නේ දවවට වඩා දානේ කණ එකද ජොලි කියලා. ඉතින් වටපිට බලනවා ස්වාමීන් වහන්සේ දාන දෙන එකට වැඩිය ඉතින් අතක් පිටක් හතක් තියාගෙන ඉඳලා දාන කවුරු හරි දෙන දානේ කණ එක ජොලිනේ. ඉතින් මං කිව්වා දැන් මේ මේ ඕගොල්ලෝ අයියේ නම් භාවනා කරන්නේ නැති. දාහන දෙන්න මෙච්චර සැදී පැහැදී සිට බස් අරගෙන අමුඩ ගහගෙන සුපේ පිරිවට බැඳගෙන එනවා. මේ කවුරු හරි දෙන දානයක් කල භාවනා කරපළා. බැනලා බැනලා බැනලා බැනලා බැනලා අවුරුද්දකට සැරයක් විතර දාන දායකයෝ ඇවිල්ලා ඒගොල්ලම රිට්‍රීට් එකක් කරනවා නැත්නම් ඔය එකෙත් දෙන්නේ මේකෙත් ඉන්නවා. ඒ බැන ළමයි ඒ. ඒගොල්ලන් තීරුම් කළ දෙන්න අමාරුයි. මේ දෙන දාණයට වැඩිය කවුරු හරි දෙන දාණයක් කාලා අර තමන්ගේ ආධ්‍යාත්මේ වඩන එක මේ වගේ ආතනකට ලොකු නම්බුවක්. ඒ ඇත්තටත් ලොකු ලම්බුවක්. ඒ දෙකේම තියෙන්නේ දැන් මම මේ කියන්න හදන්නේ අපි හිතමු දාන දෙනවයි කියලා දස දාන වස්තු අපි දෙනවා. අන්න පානං, කැම බීම, ගරම් වත්තං, සීනාසන, සිවුරු, පරිස්කාර පූජා කරනවා. එතකොට අපි අර යමක් දීම හරහා ඒක ලබන්න ඒක අරගෙන පාවිච්චි කරනවා දකින්නකොට අපිට ප්‍රමෝදයක් පහළ වෙනවනේ. බඩගිනි මිනිසෙකුට කැම ටිකක් දීපුවාම, පිපාස මිනිසෙකුට වතුර ටිකක් දීපුවාම, නොදන්න කෙනෙකුට දැනුමක් දීපුවාම, ලෙඩෙකුට බෙහෙත් ටිකක් දීපුවාම, පාර දන්නේ මිනිහෙකුට පාර කිව්වාම, ඉතින් වගේ මේ ආමිෂ වස්තු දීමෙන් අපි ලබන ත්‍යාගයත් ඊට පස්සේ අපි මේ භාවනා කරන්න ආපුවාම අපි කරන්නේ සීල ශික්ෂාවනේ. සීල ශික්ෂාවදී අපි මොනවද දෙන්නේ? සීල ශික්ෂාවදී දෙන්නේ සතෙක් මරන්නේ නැහැ කියන එක અભය දානයක් එතන තියෙන්නේ. ආහාර නෙවෙයි දෙන්නේ, කැම බීම නෙවෙයි දෙන්නේ, ගෙවල් දොරවල් නෙවෙයි දෙන්නේ, යාන වාහන ඉදුන් හිටු නෙවෙයි දෙන්නේ, සතෙකුට බයෙන් ජීවත් වෙන සතෙකුට අභය දෙනවා මම ඔබ කවදාත් මරන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දාණය අපි ප්‍රමාණ කරලා මෙතන 100 දෙනෙක් ඉන්නවා මෙතන 150ක් ඉන්නවා කියලා අපි දාන දෙනකොට ප්‍රමාණයක් තියෙනවා. එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් මේ ත්‍යාගය කියන එක අභය දානයක් බාටපත් කරලා අදිෂ්ඨාන පූර්වකව තමන් හිටියොත් මම මේ චිත්තක්ෂණේ මගේ මේ පින් කරපු අද්දකින් සතෙක් මරන්නේ නැහැ. මම සමාදන් වෙනවා සතුන් නොමෙරීමේ ශික්ෂාපදේ පහන අතිපාත. එදිරි බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේතකොට ලබන කුසලය අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වන්සඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුහි මේ විදිහට එක චිත්තක්ෂණයක් දැන දැන දැක දැක සතෙක් නොමර සිටීමට ගන්න අදිෂ්ඨානය නිසා එන කුසලය අප්‍රමේයයි අප්‍රමාණයි කියන. මහමුදේ වතුර පොල් කට්ටෙන් මැනලා කියන්න බෑ වාගේ. බුසලෙන් මැනලා කියන්න බෑ වාගේ. සත්ත්ව วิ ෂය අනන්ත නිසා එක චිත්තක්ෂණයක් සතුන්ව මරන්න ගන්න අදිෂ්ඨාන නිසා සංසිඳන සතුන්ගේ අභේ ලැබෙන සතුන්ගේ ගාන අප්‍රමාණ නිසා කුසලයේ අප්‍රමාණයි මේ කුසලය අග්‍රයි. රත්ත්‍ඤ්ඤ පැරණිම කුසලේ ලෝකේ තියෙන චිර රාත්‍රඥ කුසලයේ පෝරාණ පැරණි බුදුරු දන්නා තාක්කල් බුදුජානහස විස්තර කරලා බලලා කියනවා හැම කෙනෙක්ම මේ අගය කරලා තියෙනවා. අග්ගඤ්ඤ රත්ත්‍ඤ්ඤා පෝරාණ වංශඤ්ඤා මේකටයි ආර්ය වංශය කියන්නේ. අසංකින්නා මේ වචනේ සංකර කරන්න කාටවත් බෑ. කාටද කියන්න පුළුවන් මේ පොළව බෙරහක් වගේ සමතලාවෙන් හැදලා ධනක් කුසට රත්තරම් පුරෝලා පූජා කරන එකට වඩා හොඳයි කියලා. ඊට වෙඩි වටනවා එක චිත්තක්ෂණයක් දන දන සතික නොමර ඉන්නේ. එනිසා මේක කාටක සංකර කරන්න බෑ. මේක ප්ලැටිනම් වලින් පුළුණා කියන්නේ. මේක නැත්නම් අර වස්තු මේ එකකින්වත් සම කරන්න බෑ කියනවා. එක චිත්තක්ෂණයක් දන දන දැක දැක සතුන් නොමර ඉන්නවා. අදිෂ්ඨාන පූර්වකව. එතකොට අසංකින්න අසංකින්න බොබ්බා බුදුසාංශේ පෙර බුදු වර්ධියා බලලා මේවා විස්තර කරනකොට කියනවා වාක්පනිදාය, මනෝපනිදාය ආදී වශයෙන් පණිදි පුරනකොට පන්ලක්ෂ 82028ක් බුදුරු දකලා තියෙනවා අපේ බුදුහාම. ඒ බුදුහාමතුන්ගේ සාසන හැමදාම මේ කවදාවත් පටලවිලා නැහැ. එච්චර අතීතයේ ඉඳලා මේ වස්තු දාණයට වඩා අබේ දාණේ වටිනාකම 512028 නමක් බුදුරජාණන් වහන්සේලාගෙන් කවදාකවත් සංකීර්ණ වෙලා නැහැ. නසංකීයති. දැන් මේ සාසනේ සංකීර්ණ කරන්න බෑ. නසංකී ඉස්සන්ති මත්තර පහළන මෛත්‍රී බුද්ධ සාසනත් වෙනස් කරන්න බෑ. කවුරු හරි එහෙම දැනන මේ ත්‍යාගය, වස්තු ත්‍යාගය අපි කියන මේ දානේ අභේ දානයක් වඩටපත් කරගත්තොත් ඒක අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝ. කිසිම ශ්‍රමණේ කිසිම බ්‍රාහ්මණේක ඒකට බණින්නේ නැහැ. පහත් කළ සලකන්නේ. ඕන කෙනෙකුට තේරෙනවා. නිසා මේ ත්‍යාග කියන එක අර සුතේට සම්බන්ධ වෙච්චහම සුතමේ ඥාණයට තේරෙනවා අපි අර පොඩි ළමයෙක් දුවන ගම වමතින් දන් දෙනවා වගේ ඉහළට ගිහිලා තමන් හම්බ කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙනවා වගේ මේ මහා දාන කෘත්‍යය අබේ දානේ සතෙක් නමර සිටීමේ එහෙම නැත්නම් අන්සතු වස්තුවක් සොරකම් නොකර සිටීමේ පාණතිපාතා අදින්න දාන ඊට පස්සේ කාගවත් අහිමි කාම වස්තුවක් මිත්‍යාචාරය කරන්නේ නැතුව සිටීමේ බොරු නොකිය සිටීමෙන් කේලන් නොකිය සිටීමෙන් කම් පරිසවචන හිසචන නැතර නොකර සිටීමෙන් අර මහා කන්දක් දෙන දාණයට වැඩිය මේක සමාදන් වෙන්න පුළුවන් නම් මේ සීල ශික්ෂාවෙන් ඒක අපමෙයයි අපමානයි කියලා නිම කරන්න බෑ. බුදුරජාණන්සේ කියනවා අග්ග දානම් මහා දානම් අරියස්ස විනයේ. මේක තමයි අග්‍රම දානේ, සබේ දානේ, මහා දානේ අරියස්ස විනේ. ගියන් අතර නම් සාංගික දාන, කටින පිංකම්, දඹදිව කියන වාර ගාන, ශිරීපාදනක වාර ගාන ඉති ඔය පොත්වල ලියනවා. මොනවද අපේ බිම් පොතේ. මේ ලියන්න දෙයක් නැහැ. මේවා අප්‍රමාණයි. ඉතින් ඒක හම්බ වෙන්නේ නැහැ කෙනෙකුට සුතමේ ඥානෙ නැත්තම්. ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දුන්නොත් තේරෙයි මේ දානේ කියන එක එක ජීවිතයක් ඇතුළත විශාල දියුණු යන්න පුළුවන්. කාට හරි හිතමු ටික කතාව කෙටි කරන්න සීල ශික්ෂා වෙනකොට සමාධි ශික්ෂාවට ගියයි කියලා. සමාධි ශික්ෂාවදී කරන්නේ අපි නීවරණ ටික දීලා දාන. අපි මෙතෙක්කල් සංසාරේ පුරාවට යන යන යන තැන ඉබ්බ කට්ටරන් යනවා වගේ කාමච්ඡන්දේ ඇත්තුවමයි කියලා තියෙන්නේ. යන යන හැම තැනම ද්වේෂයෙන් අපි ගිහිල්ලා තියෙන ව්‍යාපාදේ. යන යන හැම තැනම නිදිමත අපිත් එක්ක යනවා. යන යන හැම තැනම අතීතයට තැවෙන අනාගතය ගැන සැලසුම් හදනවා. යන යන හැම තැනම සැක. මේ නීවරණ පහ ඉවි කට්ට වගේ ගොම්බෙල්ලේ කට්ට වගේ අරගෙන ඇවිදපු අපි එක චිත්තක්ෂණයක් හිතනද පඤ්ඤා නිරෝධක වූ අනිබ්බාන සංවත්තනික වූ අන්ධකරණ අචක්කු කරණ මේ නීවරණ වලින් තොරව මම වර්තමාන මොහොතේ හිත පැවැත්තුවා. මම හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. අවිජිනකොට වම තිනකොට වම තින බව දන්නවා. දකුණු තිනකොට දකුණු තින බව දන්නවා. මේ විදිහට චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වගේ මල් මාලයකට මල් ලැබුණා වගේ නවගුණ වැල්ලට ගණන් කරන්න වගේ එක චිත්තක්ෂණයක් මේ නීවරණයන් ටික දීලා දාන්න පුළුවන් නම් ඒ වෙලාවේදී අර සීල ශික්ෂාවක ඉඳලා සමාධි ශික්ෂාවට යනකොට දෙවියෝ බ්‍රහ්මිය වඳින්න පටන් ගන්නවා කියන. දිව්‍ය බ්‍රහ්මිය වඳින්න පටන් ගන්නවා මිනිස්යාට ඒ තේරෙන්නේ නැහැ. ඒ කරන මනසට තේරෙන්නේ නැහැ. ඒ මනුස්සයා හිතන්නේ අපරාධික දෙයක් නම් දානයක් දෙන්න තිබුණේ මේ දවස් ටිකේම හැන්දාවට බුද්ධ පූජාව තියාගන්න හම්බුනේත් නැහනේ. බුදු වන්දනා කරන්න හම්බුනේත් නැහනේ. ගෙදර හිටියනම් ඒ ටික කරන්න ඕනේ කියලා මේ භාවනා කරනකොටත් කල්පනාවේ තියෙන ඊගාව දඹදිව යන්නේ කවද්ද? සිටිපාත ගමන යන්නේ කවද්ද? හත් දවසේ දාන දෙන්නේ කවද්ද? මේ මෙච්චර ධන දාහනියක් හම්බෙලා තියෙද්දි අර දිරච්ච මේ දේවල් වලට බැඳිලා තියෙන්නේ සුත්තමී ඥානෙ නැති නිසානේ. සුත්තමී ඥානෙ දෙන්නෙත් නැහැ. අපේ ලොකු සාංශ කියනවා ඔය දස දාන වස්තුවට කට්ටිය පුරුදු කරන එකට කියන්නේ දානෙක එක්ක කියලා. මිනිසු ටික ඒක දුන්නොත් නේ අපි අnder පාගන සින්දු මේ මේ මහානකම් කරන්නේ නිසා ඒ කොක්ක තියාගන්න ඕන නිතරම. දාන එක එක්ක නිසා ඒගොල්ලන්ට කියන්නේ සිල් රකින්න කීට වඩා බොහොම වටිනවා. කෙරුවොත් එහෙම සිල් රකලා හාමුදුරුවෝ බම්බු ගහන්න කිව්වොත් එහෙම මොනව කරන්නේ? ඒගොල්ලෝ සිල් රකන ගෙදරින්දී හාමුදුරන්ට උම්මති. එසේ සමාධි භාවනාත් කරන්න ගියාම දැන් මට දෝෂ කරෝපණේනවා හරියට එනවා. මේ උපාත කම්මලා ගෙදර ගියාම ගෙදර ඉන්න මිනිස්සුන්ට කණ්ඩු කියලා දෙන්නේ නැතිලු. පන්තලට යන්නෙත් නැතිලු. පින් කැටේට සල්ලි දාන්නෙත් නැතිලු. පොඩි එකෙක්වත් පහන් පාසලට යනවත් කැමති නැතිලු. පන්තල් යන්න දෙන්නේ නැතිලු. අනේ ස්වාමීන් වහන්සේ මේ මෝඩ අම්මන්ඩිලාට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ ඔව්වා කියන්න එපා කියලා. ওই ටිකම හාමුදුරන්ටත් වෙනවා. කියලා දුන්නොත් මේ සිහිල මේ ත්‍යාග වශයෙන් දන හතර දස දාන වස්තුව දෙනවට වැඩිය මේ අබේ දාන දින එක වටිනවා. අබේ දානට වැඩිය වටිනවා නීවරණ ටික දීලා දාන එක. අමාරුයි කාටවත් හිතන්නවත් බෑ නමුත් හැම චිත්තක්ෂණයකම එළඹ සිටින වර්තමාන එළඹ සිටින හැම චිත්තක්ෂණයකම අපි නීවරණ දුරු කරනවා. ඒක තේරෙන්නේ නැත්තේ මොකද චිත්තක්ෂණ නීවරණ දුරු වෙච්ච චිත්තක එක පෙළකට ගියොත් විතරයි Tamanට තේරෙන්නේ ආ මේ චිත්තක්ෂණ වල ඇත්තටම තිබුණ නැහැ කියලා. එක චිත්තක්ෂණයක හිත නීවරණ ආවට ඒක අල්ලන්න බෑ තේරෙන්නේ නැහැ. ඒ නිසා චිත්තක්ෂණ රාශියක් එක දිගට ගියොත් අනේ දාට තේරෙනවා මොකද්දෝ වෙනසක් තියෙනවා. කෙලස් බර අඩුයි, අසහනෙ අඩුයි. ආන් ඒකෙදී ඇතිවෙන මේ ත්‍යාගය ඊට පස්සේ හිතනද ඊටත් එහා ගිහිල්ලා ප්‍රඥා ශික්ෂාවේදී මේ වඩලද සද්ධාවක් දීලා දානවා. මේ වඩලද වීරියක් දීලා දානවා. මේ වඩලද සමාධිය සතියක් දීලා දානවා. මේ කතා කරපු සත්‍ය සමාධියක් දීලා දාන ප්‍රඥාවක් දීලා දානකොට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියනකොට ඒකත් සරුවචනාංශය කියන්නේ ප්‍රඥා විමුක්තිය හඳුන්වන්නේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලය. අර පටන් ගත්ත වචන හතරින්මයි නිවන නම් කරන්නේ. නිවන කියන්නේ අපි එතෙක්ේ රස කරගත්තේ මෙතෙන් එනකන් ඒක රස කරගත්තේ මේ ගෘහෝපකරණ මාර්ගෝපකරණ සියල්ලම දීලා දාන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අද ධර්ම සාකච්ඡාවට අරගත්තා. අපි ගාක් මහන්සි වෙලා භාවනා කරන කෙනෙක් තමන් රූප කර්මස්ථානයක් අරගෙන පුළුවන් තරම් එකේ හිත යොදලා යොදලා යොදලා යොදලා නීවරණ නැති එලඹ සිටි සීය කියන එක අඳුන ගන්න. හරි අමාරුයි. අඳුර ගන්න හරි අමාරුයි. අඳුරගත්තට පස්සේ ආට තේරෙන්න පටන් ගන්නවා. ඔය ගෑනු පිටින් ભેදයක් නෑ. කාටවත් අවශ්‍ය නම් මේක චිත්තක්ෂණේ ගන්න පුළුවන්. වර්තමාන මොහොත කියන එක ගන්න පුළුවන්. එලඹ සිටින්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන්. ඒ අප්‍රමාදව නැත්නම් අප්‍රමාද භවයේ ප්‍රමෝද වෙලා අප්‍රමාද රතාබිකු අප්‍රමාදේ රතිය ඇති කරගත්ත කෙනා ඒ අප්‍රමාදීව අරමුණු දිහා බලා හිටියොත් ඒ බලාන හිටපුන අප්‍රමාදී ඇති කරගන්න බලා හිටපු අරමුණත් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. එනිසා අපි මේ කය ගත්තොත් සතිය පිහිටවන්න සතිපත්තහනේදී අපි කයේ හිත පවත්තන තාක්කල් සතිය තියනවා කියලා දාන්න. නමුත් ටික වේලාවක් යනකොට සතිය පිහිට වීමට කුඤ්ඤට ගත්ත මේ කය ආඩ්ඩට ගත්ත මේ කයත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකම්ම ඒ කිනාට ඇත්තටම කියනවා ඒ ගෙවීම හොඳයි ගෙවෙන්නේ කෙලස්. ඉදිරියටයි යන්නේ. ඒ නිසා පුළුවන් තරම් ගෙවම් කරන්න කියලා. ඊට පස්සේ දැන් ගෙවම් වුණාට පස්සේ හිතන්න අද අපි ප්‍රශ්න 7-8ක් වගේ සාකච්ඡා කරා. මුකුත්ම නැත්ැනකට යනවා. ඒකට කියනවා හරි. දැන් මුකුත්ම නැහැ. දැන් මේක මේ රූප ලෝකේ ගෙවම් කරගත්තා. දැන් මොකද කරන්න කියලා ඔන්න ප්‍රශ්නයක් එනවා. එක්කෙනෙක් කියනවා ඇතුළෙන් ලොකු ආතතියක් ඇති වෙනවා කොහොම හරි හුස්ම ගන්න ඕනේ කියලා එක්කෝ එහෙම නැත්නම් හුස්ම අකමැත්තෙන් නමුත් ආයෙ ගෙවපු හුස්ම එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහරු ආයාසයෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් සමහරු මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඉතින් ඊටකොට දැන් නැවතර ගිය හුස්ම පැමිණීම වමාරා කෑමක් වගේනේ. කැමැති වුණත් නැති වුණත් සමහර කැමැත්තෙන් ගන්නවා. ඒක නම් අපිට කිදැක එහෙම කරන්න එපා. මේ කෙලෙස් නැත් තත්ත්වය හොඳයි. නමුත් එහෙම හිතුවට, පැතුවට හුස්ම එනවා. ආයෙත් කය දැනෙනවා. ආයෙත් විවේකිනකොට සද්ද ඇහෙනවා. ආයෙත් විවේකිනකොට හිතවිලි එනවා. දැන් හිතවිලි එනවා. ආයෙත් විවේක වෙනවා ආයෙත් හිතවිලි එනවා ආයෙත් විවේක වෙන තත්ත්වයට යනකොට දැන් යෝගාවචරය එක දන කරකැවෙන වගේ පල් වෙනවා වගේ මෙට්ටහි වෙනවා වගේ ඒකාකාරී වෙනවා වගේ නීරස වෙනවා වගේ පාළු ගතියක් එනවනේ ඒක නෙවෙයි ප්‍රශ්නේ ඒක නෙවෙයි කමඨාන් සුද්ධ කරන්න හදන්නේ. එතකොට මේ යෝගාවචරය ගොඩ ගන්න මොකද්ද කියන්නේ? අර මෙතෙක් වෙලා උපයාගත්ත මේ හිස්කම එතන මෙතෙක් වෙලා උපයාගත්ත මේ විවේක ස්ථානේ අතහැරලා දාන්න කියන. ආයෙ සද්දාවට ගණන් ගන්න එපා. ওই සද්දවිලා ආයෙ නැති වෙනවනේ. ආයෙ හුස්මාවට ගණන් ගන්න එපා. ආයෙ නැතිලවනේ. ওই වේදනාවට ගණන් ගන්න එපා. ආයෙ නැති වෙන කියලා අමෝ ආයාසෙන් ප්‍රයත්නෙන් රැස් කර ගන්නලද මේ හිස්තන ආයෙ පාවා දෙන්න. පාවා දෙන්නේ මොකටද? අර තිබුණු තැනට ගියයි කියලා බය වෙන්න එපා. ආයෙත් හිස්තැන්න යනවා. ආයෙත් තිබුණු තැනට යනවා. අන්න ඒ වගේ මේ ත්‍යාගයේ තියෙන්නේ අමාරුවෙන් ධන දහාන්‍ය රැස් කර ගන්න ඕනේ ධාර්මිකව. ඊට පස්සේ දීලා දාන්න. මේක මහා අපබ්‍රංශ වැඩක්. දහඩිය දහඩිය මාන්තේම හම්බ කරන්න ඕන. ධාර්මිකවම හම්බ කරන්න ඕන. හම්බ කරලා දීලා දාන්න. ඉතින් එතකොට මේ එහෙම දීලා දාන්න නම් ප්‍රයත්න කරමින් නිර්මාණශීලීව හම්බ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ උඟ දෙනේ ප්‍රශ්න කරනවා. කාටරි දෙන්න නම් මේ හම්බ කරන්නේ කොට මහන්සි වෙන්න ඕනද කියලා. ඒ නිසා මහන්සියෙන් හම්බ කරන කෙනෙක් හිතනවා ඒක අරසා ගන්න එකයි කළ යුත්තේ දීම හොඳ නැහැ කියලා. මේ ශාසනය කියනවා නෑ හොඳටම දහඩි මහන්සියෙන් හම්බ කරලා අනපේක්ෂිතව නොදන්න කෙනෙකුට දීලා දාන්නයි කියලා. ගඟට මුහුදට දැම්මා වගේ. ඉතින් මේක අමාරුයිනේ. මේක ආර්ථික විද්‍යාව උගන්වන්න බෑනේ. මේක සමාජ ධර්මික උගන්වන්න බෑනේ. මේක දේශපාලනය උගන්වන්න බෑනේ. මේක සරුවචනංශේ සඳහන් කරන්නේ දිනූරට හැරපියා යන රජ කුසේ හොඳටම යුද්ධ කරලා රට ගනි. එල කාටද දීලා දාපන්. මේකට ත්‍යාගය කියලා කියනවා. ඉතාමත්ම අමාරුවෙන් ප්‍රයත්නේ ප්‍රයෝගේ නිර්මාණශීලීත්වය අපි දිනා ගන්නවා. දිනාගෙන ඉවරලා උදේ කියලා ගහන කුණු කෙල පිටක් වගේ දිනුරට හැරපියා යන්න පටන් අරගත්තොත් එදාට තමයි අපි අර දිනා ගන්නලද වස්තුවෙන් ස්වාධීන වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රඥා ශික්ෂාවේදී කරන්නේ අපි ළඟ තියෙන මේ සද්ධා ධනෙ දීලා දාන්න. අම්මා බඩපපුව දානවා. අසද්දේන කම්පතිටි සද්ධා බලං කියලා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා. එතකොට අපිට අසද්ධා මොහොතක් එනවා. සද්ධා ඒකට කම්ප වෙන්න එපා. අසද්ධාව ආවයි කියලා කම්ප වෙන්න එපා. ඒක තමයි සද්ධා බලය කියන්නේ. සද්ධාව හොඳටම වැඩි වියපත් වෙනවායි කියලා කියන්නේ මම ළඟ දැන් සද්ධාව නැහැ කියලා දන්නවා. කම්ප වෙන්න එපා. ඒකට මේ සත්ත ආර්ය ධනයම අපි දීලා දාපු දවස් තමයි නිවන හම්බෙන්නේ. සත්ත ආර්ය ධනෙ නැතුව බම්බුවක් දෙන්නේ මොනවද දෙන්නේ? ඉස්සෙල්ල සත්‍ය ආර්ය ධනෙ උපයන්න ඕනේ ඊට පස්සේ සද්ධා අස්සද්දේන කම්පතිටි සද්ධා බලං. ඊට පස්සේ විරිය විරිය කරන වෙලාවදී කියන්නේ කුසීතේන කම්පතිටි විරිය බලං. අපි භාවනා කරනකොට ඔන්න බෙල්ල කඩාවැ. ඉරියව පවත්වන්න බැරුව යනවා. ලක්මනේදිත් එහෙට මෙහෙට වැනෙන්න පටන් ගන්නවා. නිින්ද වැටෙන්න පටන් ගන්නවා. ඒක තමයි තේරෙනවා චා ලැජ්ජයි බලාගෙන ඉඳ කට්ටියටත් මේ වැලමදුලක් වාගේ විරුලම් බහව බැලුමක් වගේ මේ වීරිය නැහැ. මෙන්න මේකට කම්පන වෙ ඉන්නවා නම් කුසීතකම කියලා. මේකට කුසීත බුබ්බඩ කම්මැලි ගතියක් වගේ වෙන්නේ. මේකට කම්ප නොවි දිගටම ගියොත් තේරෙනවා. මේක අනිවාර්යෙන් භාවනාදී පසුකල යුතු අවස්ථාවක්. ඊට පස්සේ පමාදේන කම්පතිටි සති බලං මේක බොහොම දුර්ධික වැඩක් අපි මේ අප්‍රමාදයේදී කරන්නේ දඟලන්නේ මේ භාවනා කරන්නේ සතිපට්ඨානය කරන්නේ අප්‍රමාදී වෙන්න. නමුත් වෙලාවකට අපිට තියෙනවා අපේ හිත ප්‍රමාදී වැටලා. අතීතේ හිතනවා, අනාගතේ හිතනවා, අරය ගැන හිතනවා, මෙව ගැන හිතනවා. අන්න ඒකට කම්පන වෙනවනම්, පශ්චාත්තාප වෙනවනම් ඒකට කියනවා සති බලය කියලා. සති උපරිම බල බලක්කාර தත්තරපත් වෙන්නේ බලවත් தත්තරපත් වෙන්නේ අසතිය ගැන කලබල වෙන්න එපා. පමාදි ගැන කලබල වෙන්න එපා. අපි හැමදාම වගේ මේ වැඩ කමටහන් සුද්ධ කරනකොට මතක් කරා. හිත පිට ගියයි කියලා අසතිමත් උනායි කියලා පමාවට වැදුනායි කියලා කම්පා වුණොත් මොකුත්ම කරගන්න බෑ. කම්පා නොවි නැවත ගෙනත් යන්න තිබුණු තැන ආයෙ සතිය පිහිටවන්න. එතකොට තමයි තියෙනවා පිට ගියොත් සතිය පිහිටවන්න පුළුවන්. සතිය තිබ්බොත් සතිය පිට යනවා. මේකට කම්ප නොවීම මේක පරිත්‍යාගය. Taman උපයා ගන්නාලද සතිය පරිත්‍යාග කරනවා. ඊට පස්සේ සමාධිය වශයෙන් වේලාවකට හිත කාන්දමට අල්ලපු 60 කට්ටක් ඉදි කට්ටක් වගේ හොන්තරටම බදලා අල්ලනවා අරමුණට. සමහර වෙලාවට රබර් බෝලකින් ගලකට දමලා ගැහුවා වගේ පොළාපයින්. පුවක් කිත්තක් ඉදිච්ච පුවක් කිත්තක් දෑත බදලා ගල්තරලයක ගහලා රපුවාම නන්නත්තර වෙලා යන මේ වගේ හිත සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. අන්නේ මගේ හිත මේ වෙලාවට හොඳට ඇල්ල සමාධිමත් වෙනවා මේ වෙලාව හිත සම්පූර්ණ විසිරලා ගියයි කියලා. අර විසිරිච්ච මනසට බය වුණේ නැත්නම් ඒක තමයි සමාධි බලය කියලා කියන්නේ. අපි තන්නේ සමාධි බලය කියලා බුද්දාම උදේ පටන් ගත්ත හැන්ද වෙනකන් එක දිගටම නිකන් චීස් කෑල්ලක් වගේ සමාධිය තියෙන්න ඕනේ කියලා. ඒ සමාධිය ඒක කරන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් දීලා පැය ගානකට නිින්දට ඇරියානම් මොනම කරදරයක්වත් නැහැ. එහෙනම් දැන් මැරුවා නම් මොකක්ම වෙන්නේ නැහැ. මේකට කාය මේ දුස්චරිතත් නැහැ වචී දුස්චරිතත් නැහැ මනෝ දුස්චරිතත් නැහැ ඒක තමයි උඟදෙනෙක් කරන්නේ මිනිහා මේ මේ මිනිහ නෑ මිනිහ මොකද්ද කියන්නේ ඇඩ්‍රස් නැති කර යුද්ධ බිමේදී වෙන්නේ ආගියතක් නෑ මනුස්සයා නෑ නිවන් දැකලා තියෙන්නේ ඒත් කරදයි මොනේ පණ තියෙන එකෙක්ගේ ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ජීවත් වෙන ගමන් අපිට පුළුවන් ද ඒ සමාධිය නැති උනායි කියලා නොසැලී ඉන්න ඊට පස්සේ ඊගාවට තියෙන සත් ආර්ය ධනේ අන්තිම එක ප්‍රඥා ධනෙ. මේ ප්‍රඥා ධනෙ තුපයන්න ඕන. අපි ඉස්සල්ලාම ලබන යම් ප්‍රමාණයක් ප්‍රඥාවක් උපපති ප්‍රඥා කියලා එකට මේ දාවේ කියනවා ගියාත්මෙ පින. උපතිම්ම ඥානවන්ත මේ දාවි. ඒකට කියනවා සීලේ පතිට්ඨාය නරය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ ප්‍රඥාවන්ම සහිතව ඉපදිච්ච කෙනා. ඉපත්‍ීම අපි ඔය සමාහලට අභිධර්මයේ සඳහන් කරලා තියෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිසයිත පාරමිතා පිරිච්ච පිරිච්ච ජීවිත ඒක උප්පති ප්‍රඥා ආතාපි නිපකෝ බික්කු නෑ ඊට පස්සේ කියනවා චිත්තම් පඤ්ඤංච භාවය ඊට පස්සේ භාවිත ප්‍රඥාව කියලා එකක් තියෙනවා ඉගෙන ගන්න මේ ලෝකේ ආවට පස්සේ අපි ඉන්න පරිසරයේ හැටියට අපි ඉගෙන ගන්න කොටත් ප්‍රඥාවක් අපිට ලැබෙනවා සමහරුත් ඒකට දක්ෂ සමහරු ඒකට දක්ෂ නෑ ඊට පස්සේ ප්‍රඥාවක් තියෙන එක ප්‍රයෝජනෙට කරගෙන පාටිහාරීය ප්‍රඥා කියලා ශිල්පෙට දැම්මට පස්සේ ඒ ශිල්පේදී Taman දෙන කර්මන්නේ භාවය. ඒ උපපත්ති ප්‍රඥාව හෝ ශිල්ප වශයෙන් ගත්ත දේ වැඩට දානකොට එන ප්‍රඥාව ඕනේ ප්‍රඥා જાති තුනක් තියෙන්න ඕන නිවන් දකින්න. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කුවේ නිපක ප්‍රඥාව කියලා කියන්නේ පාටිහාරිය ප්‍රඥාව. සෝයි මං විජිතේ ජටං. එයාට තමයි මේ ගැටේ ලියන්න පුළුවන්. මෙන්න මේ විජයට උපේන මේ ප්‍රඥාවත් අතහැරලා දානවා කියන එකට. අමාරු. කොහොමඩක්වත් කට්ටිය කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ දැන් නිස්සන්වනේ හෙට ගෙදර යනකොට පුළුවන් නම් කැට කැට ටිකක් අරගෙන යන්න මට මේ දිබ්බ ජක්කු ඥාන ලැබුණා මට උද්‍යප්පි ඥාන ලැබුණා මට මේ සංකාරුපෙක්ක ඥාන ලැබුණා මට අර ධ්‍යාන ලැබුණා මේ ධ්‍යාන ලැබුණයි කියලා මේ gedara ගෙනිලා කට්ටියට උඩ දාලා පෙන්වන්න පුළුවන් නම් ඕම් ඕගොල්ලන්ට නෑ ඕ මට තියනවා කියලා අම්මා ඉතින් මේ මිනිසුන්ට කිව්වොත් එහෙම නෑ නෑ අපේ ලොකෝම ප්‍රඥාව තමයි ප්‍රඥාව තියෙනක දාලා ඉන්නේ කියලා gedara මිනිස්සු කම්බලට පිස්සුනේ ඇත්ත මේ ප්‍රඥාව කියන උපරිම ප්‍රඥාව උපයන්න අතාරින්න. ඒකෙදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා අපිට ප්‍රඥාව උපයන්න බැරි ප්‍රපංච කරන නිසා. අපි මේ ප්‍රඥාව මගේ කියලා හිතා ගන්න. මේ ප්‍රඥාව මම කියලා හිතා ගන්න. මගේ ආත්මය කරගත්තාම මේ ප්‍රඥාව වෙනුවෙන් රට රාජ්‍යත් අතාරින්න. අපි ප්‍රඥාව වෙනුවෙන් අම්මා අප්පත් අතාරින්න. අපි ප්‍රඥාවෙන් ආගමත් අතාරින්න. අපි ප්‍රඥාව ඕන දෙයක් අතාරිනවා මේක ලැබෙයි කියලා. සරුවචනන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ මොනක්වත් අතාරින්න ඕනේ මේ ජීවිතේදීම ඔය ප්‍රඥා තුනම ලබන්න. පෙර ආත්ම කලපින්බ ඇති බව නිසා මේ ලෝකේ උප්පත්ති ශේෂයක් අපිට හම්බ වෙනවා. ඉතින් හැම ශිල්පෙම ඉගෙන ගන්න. එකක්වත් මේ මට බෑ කියන්නේ බෑ. ඒකට අපිට අරහ වෙන්න බෑ. අරහ කියන්නේ සුදුස්සක්. හැමදේම ඉගෙන ගන්නවා. ඊට පස්සේ හැමදේම ක්‍රියාවත් කරන්නත් ඕන. ඊට පස්සේ ඔක්කොම විසිකොල දාන්න. අමාරු ඒක නිසා හිතන්න යම් වෙලාවක අපිට භාවනා කරන වෙලාවදී අපිට මොනවත්ක්ම මතක නැති චිත්තක්ෂණෙ ගියයි කියලා. නැගිටිලා පස්සේ හෙන ගැහුවා වගේ අකුණක් ගැහුවොත් අපේක පාට බලකට වැටෙනවා වගේ ඩොක් කාලා එනවා. ආවිල බලනකොට ඉස්සල චිත්තක්ෂණේ මොනවත්ක්ම තිබුණ නැහැ කියලා තේරෙනවනේ. රූපෙත් මතකත් නැහැ වේදනාව මතකත් නැහැ සංඥා මතකත් නැහැ සංස්කාරත් නැහැ විඥානයක් තිබුණද කියලා මතක නැති වෙලාව. ඉතින් සරුවච්චන්හන්සේ දැන් නැගිත් එක්කනා ගැන මෙහෙම ගැස්සිලා නැගිත් එක්කනා ගැන ඔය ආනන්ද සප්පයි සූත්‍රයේදී විමසනවා. නැගිටුණාට පස්සේ යා නැගිටින්නේ සද්දයකට. එහෙම නැත්නම් හිතවිල්ලකට. එහෙම නැත්නම් වේදනාවකට. නැගිටපු ගමන් එයාට තේරෙනවා මේ මේ මං නැගිට්ටි මෙන්න මේ ගැස්මෙන් මේ සද්දේ මේ වේදනාව මේ හිතවිලි. ඒත් එක්කම ඥානවන්තයෙක් නම් තේනවා ඊට චිත්තක්ෂණයට ඉස්සෙල්ලා මොකුත් තිබිලා නැහැ කියලා. ඒක තේරෙන්නේ දැන් යමක් තියෙනට සාපේක්ෂව තේරෙනවා. මට ඉස්සෙල්ලා මොනවත් තිබුණ නැතුව තියෙන තැනට එනකොට ගැසිලා ගියා. ගැස්සිල්ල කනගාටු වෙන්නේ නැතුව මේක විමසා බැලුවොත් පේනවා දැන් තියෙනවා. ඒ තියෙන එක නිසයි මට තේරෙන්නේ ඉස්සෙල්ලා තිබිලා නැහැ. දැන් මේ මිනිස්සයා මොකද කරන්න ඕනේ කියලා. දැන් ගැස්සිලා අවදි වෙලා. ඒකට බුදුරජාණන්සේ කියනවා මම ඔයාලට මන්ත්‍ර ජප මන්ත්‍රයක් කියලා දෙන්නම්. ඒතන් සන්තන් ඒතම් පණිදාන් යද්දන් උපේක්ඛා. මේ දැන් ඉන්නේ මම සද්දයක් ඇවිල්ලා හිත නරක වෙලා. මම දැන් ඉන්නේ වේදනාවක් ඇවිල්ලා හිත නරක වෙලා. මම ඉන්නේ හිතවිල්ලක් ඇවිල්ලා හිත නරක වෙලා. නමුත් මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා මොනක්වත්ම තිබුණේ නැහැ. මං හිතේ සුද්ධ උපේක්ෂාවේ. ඒ ශාන්තය, ඒ ප්‍රණීතය නැවතත් අර හිස්තැනට යන්න. අන්නේ හිස්තැනට ගියාට පස්සේ මත්තකේ නැහැ කියන්නේ සංඥාව නැහැ කියන්නේ උපරිම ඥානය කියන්නේ ඔකට තමයි. ඒකට කියනවා අවේදිත සුඛයක් කියලා. විඳින්නෙත් නැති සුඛයක් තියෙනවා. නමුත් ඒක අපේ ජීවිතේම අපි කරන්නේ මේක එනකොට යන්ත්‍ර ගැට ගහනවා, නූල් ගැට ගහනවා, බෝධි පූජා දෙනවා, යකා ගැහුවයි කියලා කියනවා, බය වෙනවා, ආතපాత නැතු යනවා. ඉතින් කවදා හරි මේ ප්‍රඥාවත් නැති වෙන්නේ නැති චිත්තක්ෂණය සංඥාවක් නැහැ. සංඥා විරත්තස්සන සම්තිගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ යම් වෙලාවක අපිට මේ මතක සංඥා ටික සියල්ලම නැති වුණා නම් ගැටයක් නැහැ ගැටුමක් නැහැ අපි ලෝකෙත් එක්ක ගැටෙන හරියක් ගැටෙන්නේ අපි ළඟ තියෙන මතක ටිකේ අල්ලපු ගෙදර පරට්ටි පේනකොට තද වෙනවා ඒ අතීතනේ පෙන්නන්න අල්ලපු ගේ පෙන්නන්න බෑ. ඒක අමතක වෙලා ගියොත් ඒකත් නිකන් පාළුයි පාළුයි වගේ. අර නිටතරම කොනහ කොනහින්ද තියෙනවනේ. ජී බුදුරජාණන්ස පෙන්වුවේ ඇත්ත උඹේ ගතිය එක තමයි මම ඔබට අවස්ථාවක් ගෙනත් දෙන්න මේ ආරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ රූපේ විතරක් නෙවෙයි ගෙවෙන්නේ ඒකේ විඳිල්ල දැන් ආස්වාසේ සීතලයි ප්‍රසවාසේ උණුසුමයි කියපේකේ විඳින්නේ නැති වෙලා යනවා සංඥාව මේ ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන එක මොකුත් නැත්තන මොනක්වත් නැහැ නේ සංඥාව. සංස්කාර කියලා ආයෙ මෙනේ කරන්න ඕනේ, හයිය හුස්ම ගන්න ඕනේ ඒවත් නැහැ. ඒකට විඥානයක් නැහැ. අන්න එතනදී ඒ තියෙන ප්‍රඥාව අපි අවබෝධ කරන්නේ එතන සංඥාව නැහැ. සංඥා කියන්නේ මම නැහැ. සංඥා නැහැ කියලා කියන්නේ මාන්නේ නැහැ. සංඥාව නැහැ කියලා කියන්නේ තෘෂ්ණාව නැහැ. නමුත් අපි මේක බැග්යක් විදිහට සලකන්නේ. අපි දලගන්නේ මේක නිකන් පිටිපස්සෙන් ඇවිල්ලා ඔලුවට කවුරු හරි බෙල්ලට ගැහුවා වගේ එකක්. අඩි 60ක් 70ක් 60ක් 70ක් විතර උස පොල් ගහකින් එකවර පොල්ලිත්තක් කපලා උලුරට දැම්මා වගේ ඩෝන් ගාලා අපිට බය වෙලා ගැසිලා ඉන්නවා මොකද ඒ තරම්ම මමියත් එක්ක ජීවත් වෙච්ච මගේ හිත ඒ තරම්ම මාන්නක්කාර ජීවත් වෙච්ච හිත ඒ තරම්ම තණ්හාවේ ඇලි ගලි ජීවත් වෙච්ච හිත එක චිත්තක්ෂණයකට එනවා මොකක්වත්ම නැතු යනවා මෙන්න මේකට ප්‍රේම කරන්න තියෙන දෙයට සාපේක්ෂව නැති දෙයි. ඒකට ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ මෙච්චර ප්‍රතිපදාවක් කියන්නේ නැතුව අපි උදේ පාන්දර නැගිටපු වෙලාව හිතන්න කියලා. නැගිටපු ගමන් ඔය වටපිට දාලා මීටරේ දාලා ඇඩ්‍රස් එක හොයාගන්න මේ Nissan වනේ ඉන්නේ බටේට ඔළුව දාලා ඉන්නේ gedara නෙවෙයි තේරෙනවනේ තේරුණාට පස්සේනේ අප්පා ඇති මේ දෙතිස් කුණපේ හම්බුණාය ඊට මොහොතකට ඉස්සෙල්ලා මොකද වෙලා තිබුණේ මොකක්වත් තිබුණේ නැහැ මමයක් නැහැ, තණ්හාවක් නැහැ, මොකක්වත්ම නැහැ. නමුත් අපිට ඒක භයානකක් විදිහට පේන්නේ. ඒ තරමටම දෙතිස් කුණ බෙද මේකෙන් එන ඝර්ෂණයට, මේකෙන් එන දුකට, මේකෙන් එන පීඩාවට, මේකෙන් එන දැවිල්ලට, මේකෙන් එන තැවිල්ලට නේ මමයා කියාගෙන ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අවදි වෙච්ච ගමන් වටපිට බලලා අතපත ගාලා බලනවා කෑලි සැට් එක ඔක්කොම තියෙනවාද කියලා. සැට් එක තියෙනවා ඊට පස්සේ ඊට පස්සේ දත් මැද ගන්න ඕනේ කටේ ගඳ එනවා ඒ ඔක්කොම තියෙනවා. ඊට මොහොතකට ඉස්සලා බලන්න කියලා කියනවා. ඒ වගේ භාවනායක පාට ගැස්සිලා එන වෙලාව යෝගාවචරය ওই දෙකේ ගස්සන වෙලාව. ඇති සහ නැති. ආස්තික, නාස්තික, උච්ඡේද එහෙම නැත්නම් සාස්වත දිට්ඨිය අතර දෙක යනකොට මෙතෙන් ආවට පස්සේ තියෙන තැනට ආවට පස්සේ ඒක ගෙවම් කරලා ආයෙ නැත්තන්ට යන්න. නැත්තන් ගියාට පස්සේ ආපහු ඇති තැනට ගෙනත් දානවා. මෙන්න මේ දෙකේ එහාටයි මෙහාටයි හුදුට අන්න කියනවා සීසෝ පදිනවා. මේ තියෙනවා මේ නෑ මේ කරන දෙයක්ද වෙන දෙයක්ද ආස්වාස් ප්‍රසාද පිම්බීම හැකි මොකක් උර ප්‍රශ්නයක් නෑ ඇති නැති දෙකේදී හොඳට මේක බලහන් ඉඳලා කවදා හරි යෝගාවචරයට මේ නැති දේ අගය කරන්න නම් ඇති දේ පිළිබඳව තියෙන ප්‍රඥාව අතහරින්න පුරුදු වෙන්න ඕන. ඇති දේ පිළිබඳව මේ අපි ළඟ තියෙන ඔක්කොම ඇති දේ පිළිබඳ ප්‍රඥාවක් තමයි මේ ලෝකේ තියෙන භෞතික ඥාන. දැන් සරුවචනාංශේ සඳහන් කරනවා අද විද්‍යාව ඔප්පු කළ තැන ඇතිදේ සමස්තයෙන් 102ක්වත් නැහැ කියලා. ලෝකේ පුරාවට තියෙන අවකාශයක්. මුළු විශ්වයම අරගෙන මේකේ ඇති කොටස් ටික විතරක් එකතු කරොත් මුළු පරිමාවෙන් 102ක්වත් නැහැ. ඒකේ තමයි අපි මේ භෞතික විද්‍යාඥයෝ රසායන විද්‍යාඥයෝ ඔක්කොම විශේෂ තියෙන්නේ. ඒතර 90%ක්ම උදකලවත් නැහැ. උදාහරණයක් වශයෙන් අහසේ තියෙන තරු ටික රේඛයක් අරන් ඔක්කොම එකතු කරන්න. එකතු කරොත් අහසෙන් කීයක් වහන්න පුළුවන්. අපි මේ අහස දිහා බලනකොට තරු නැති කවදාකවත් අවකාශය දැකලා නැහැනේ. අපි බලන්නේ ඇති දේ දිහා විතරනේ. අපේ ඉඳුරන් වැඩ කරන්නේ ඇති දේට පමණයි. ඉතින් කවුරු හරි කිව්වොත් මේ අවකාශය කියලා කියන්නේ තරු තරු තියෙන්නේ මුළු අවකාශයේ ශේෂ්ඨ බලෙන් 100%කටත් අඩු ප්‍රමාණයක්. උඹට පුළුවන් අනිත් ටික බලන්න කියලා. අම්මා, ඒක මහා මුස්පීන්තුවක්. ඒක මහා පාළුවක්. ඉතින් සරුවත්තාන්තේ සඳහන් කරන ඔබ දන්නවයි කියලා දන්නේ 100ට 2යි ඒකෙම 100ට කීයද ඔබ දන්නේ ඒ කියන්නේ ඔබ 98%ක්ම දන්නේ නැනේ ශූන්‍යතාවය ගැන හැඟීමක්ම නැහැ තුච්ඡතාවය ගැන හැඟීමක්ම නැහැ රීත්‍යතාවය ගැන හැඟීමක්ම නැහැ ඒක බයකට දාගෙන ඒක හුනියමක් කරගෙන ඒක මුස්පේන්තුවක් කරගෙන අර දිලිසෙන සියල් රත්තරන් කියලා හිතාන ඇති දේ දඟලන දැඟලිල්ල ඒ ඇති දේ පිළිබඳ ඥානයේ අතහැරීම සමස්තය ලැබීමක් කියලා බුදුහාමුදුරු කියනවා. මේ දන්න මේ උකුණේගේ පස්සපැත්තත් තරම් තියෙන මේ ඥානෙත් අතහැරියාට පස්සේ සද්ධාවෙන් ඒක වෙනවා. මේක ප්‍රතිපදාවෙන් කියන සමස්තයට අයිතිවාසිකම ලබනවා. අපි මේ දේ අල්ලබදාන ඉන්න තාකල් කවදාකවත් අපේ හිත සමස්තයට යන්නේ ඒක නිසා මේ ලබන අවසාන ආර්ය ධනෙ වෙන මේ ප්‍රඥා ධනයත් හොඳටම උපයන්න. හොඳටම උපේලා බලන්න බුදුහාමරගේ දැනුමත් එක්ක බලනකොට මේක අලගු තියන්නවත් පුළුවන්. විද්‍යාව අද පෙන්නනවා ඇති දේවල් නැත්නම් මැටර් කියන එක. එහෙම නැත්නම් පාටිකල්ස් කියන එක විශාල අවකාශයක තියෙන. ඒ පාටිකල්ස් ටික ඔක්කොම වෙන්කරෝ සමස්ත අවකාශයෙන් 102ක්වත් නැහැ කියලා. කොහොමද 105ට අඩුයි. ඒක නෙමෙයි අපි තොරන් ගන්න. ඒක නෙමෙයි පීනන්නේ. ඒක නෙමෙයි පඬිතුකම් කතා කරන්නේ. බුදුරජාණන්සේ සමස්තය දැකලානේ කතා කරන්නේ සරුවඥ වෙලා. කියලා කියනවා උඹලා මේ පොඩි දරුවෙක් ගොම්මැටි පොලවක් උඩ ඉඳගෙන චූ කරලා ඒක අත ගගා ඉන්නවා වගේ. කක්ක කරලා ඒක රත් වෙන වෙලාවේ චත්තත්තක් ගාලා තලන්නේ. ඒ වගේ දැනුමක් මේ අපි තියාන මේ අඟ උස්සගෙන කෑක උස්සංගහගෙන අඬහැර පාගෙන ඉන්නේ සරුවත් chance සමස්තයත් එක්ක දකින්නකොට උඹලට කද්දාක සමස්තය දකින්න බෑ උඹේ දන්නේ ටික අතාරින්න නතු. අම්මා මුත්තා කිව්වත් අපි අතාරින්න කැමති නෑ. ඉතින් බුදුහාමර කරේ සද්ධාව ආයෙත් අවශ්‍ය වෙනවා. නිකට සෙල්ලමකට හරි භාවනාදී මොනවත් නැත්තන්ට ගියාම ආයෙකක් ජයසිරි මංගලම් කියලා උකට නැවත නැවත ඵලයක් නැවත නැවත ඇති නැතිද කියත භාවනා කරපන් කියනකොට එතෙන්ට යන්න අපි භාවනා මධ්‍යස්ථානට එනකොට එහෙම දැනුමක් නැහැ අපිට අපිට දැනුමක් තියෙනවා මේ භාවනා කරගෙන යන්න හදන මෙතෙන්ට කියලා කවදාවත් නැහැ ඒ ගැන කවදාකවත් කනගාටු වෙන්න එපා ඒක බුදුහාමුදුරන්ගේ කෘත්‍යයනේ අපි මෙතෙන් දෙන්නේ උඩින් යන්න නිවන් දකින්න අර ධානය මේක ගන්න. මෙතෙන් ආවට පස්සේ තියෙන්නේ අර තිබුණ දේ අතහැරලා දාන එක. අමාරුයි. ඒක අමාරු නෑ කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා අපි මේ ගමනේදී විතරයි අපි පරමාර්ථයත් වෙනස් වෙන බව තේරුම් ගන්න. අනික් වෙලදී පරමාර්ථය ඉස්තරයි අපි පරමාර්ථයට යන ගමනක් තියෙන්නේ. මෙතෙන් දෙනකොට අපි එල්ල කරපු බරමාර්ථයත් විපරිණාමයටපත් වෙනවා. අන්තිමට ශූන්‍ය වෙලා යනකම් මේ කියන්නේ. ඒක නිසා සරුවචනාංශයේ සඳහන් කරන මේ සත් ආර්ය ධන අපිට ඔක්කොටම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේක තියාගවන්ත වෙන එක තමයි මේ සද්ධා ධනය, සීල ධනය, හිරියෝතප්ප ධනය, සුත ධනය, ඡාග ධනය, ඒ වගේ මේ ප්‍රඥා ධනය කවුරුත් අපිට දීපුවා නෙවෙයි. අපි අපේ තම තම නැන පමණින් හම්බ කරගත්ත දේ. ඒ සියල්ලම දීලා දාන වෙලාව තමයි අරමුණ නැති වෙලාව. එහෙම නැත්නම් අරමුණ දැක දැක දන දන ගෙවම් කරන වෙලාව. ඒ ගෙවම් කරන වෙලාව මේ එක්කෙනෙක්වත් භවනා නොකරත් තියෙනවා. කවුරු හරි හිතනවනේ මේක භාවනාවෙන් පමණමයි ගන්න පුළුවන් කියලා එහෙම එක්කුත් නැහැ. හොඳට බලන්න ආස්වාදයේ 100 100ක් ඉවරලා බිඳුවටම ගිහිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ඒක දැක්කේ නැති එක වෙනම කතාවක්. ප්‍රසවාසය ඉවරලා 100ක් වෙන තියලා තමයි ආස්වාදේ පටන් ගන්න. ඒක නොදකින්නේ තණ්හාව නිසා. කාට හරි ඕනේ නම් මේ කතාව දන්න කෙනෙකුට ඔය මැක්‍රෝ ලෙවල් එකේ දාපේ කරන හොඳට බලතැගි හොඳට ආස්වාද ප්‍රසවාසයක් මූණ දෙන බල්ල ප්‍රසවාසය ඉවර වෙන තනම බලන්න යන්නේ. ඉතින් නඩු කොච්චර සහලවනවද කියලා. කොච්චර නඩු කොච්චර බයක් හිතනවද කියලා. බීතිකාවක් එනවද කියලා. ඉන්න බැරිද කියලා. නමුත් ඒකම බලබල හිටියොත් අදට වැඩිය හෙට යන්න පුළුවන්. හෙටට වැඩිය අනිද්දාට යන්න පුළුවන්. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ ක්ෂය වීම දකින්න පටන් ගත්තට පස්සේ ඒක විනෝදාන්තයක් කරගත්තට පස්සේ එතන ආනපානේ හොඳටම සබ්බකාය පරිසංවේදී වශයෙන් දැක්කට පස්සේ තේනවා මේක පතලා ගන්න බෑ පිං කරලා ගන්න බෑ කරලා කරලා කරලා ගෙවෙන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ආයෙත් එකක් වෙනවා ආයෙත් ගෙවෙන කම්ම බලන්න ආයෙත් ගෙවෙන කම්ම බලනකොට පොඩි ශිල්පයක් පුරුදු වෙනවා අපි මේ ගෙවීම බැලීම තමයි බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍ය කියලා අපිට කියලා දීලා තියෙන්නේ. ඒකෙදි මට මතකයි එකපාරක් මේ ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා ඇමරිකාවේ ඉන්න වයසක මිනිස්සයාගේ. මට යූපි ගන්නේ මම මිනිහ අඳුරන්නේ නැහැ නිකන් පොදුවේ යන ඊමේල් එකක් මටත් ඇවිල්ලා තිබුණා. ඒ මිනිස්සයා කියලා තිබුණා මම අදත් ඊමේල් ලියනවා. මම 104යි කෝද වයස. මේ සාමාන්‍ය මගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒකට හේතුව මොකද? මම කිසිසේත්ම විද්‍යා මේ වෛද්‍ය විද්‍යාව මත රඳා හිටියේ නෑ. මයින් ඇහුවට මම බ්ලඩ් සුගර් ලෙවල් එක දන්නේ නෑ. ප්‍රෙෂර් එක දන්නේ නෑ. වයස දන්නෙත් නෑ. කටේ දත් තියෙනවද කියලා ඉලක්කම් එකක්වත් මට මතක නෑ. ඒව ඕනේ දොස්තර කෙනෙකුට බාර දෙන්න. මම බැලුවේ නිකන් හම්බෙන හුස්ම දිහා විතරයි. ඒ නිසා ඕගොල්ලන්ටත් මට වගේ දිගට යන්න ඕනේ නම් මේ නොමිලි හම්බෙච්ච හුස්ම ගන්න බලන්න දීර්ඝායුෂ වෙනවා ශක්ති ලැබෙනවා ආයුෂ වැඩෙනවා තිරියන් වෙනවා අපි මේ හුස්ම පැත්තකට දාලා එවරස් කන්ද නගින්න හදනවා. ලෝකේ වටේ 80 දවසකින් ගිහිල්ලා එන්න උත්සාහ කරනවා. වට්ටක්ක නැටුම් නටනවා, උඩරට නැටුම් නටනවා, පාතරට නැටුම් කරනවා. මේ හැම මගුලකින්ම වෙන්නේ මොකද්ද? මේ නොමිලි අම්මෙච්ච හුස්ම අමතක කරපේකනේ. මට එකක් කියත හැකි අන්තිමට හුස්ම බැලින්න වැදගත්ම දේ තමයි ප්‍රස්වාසයේ අග බැලිල්ල කියලා. බුදු කෙනෙක් කියන වචනයක් නේ. හුස්ම බැලිල්ලේ අන්තිම දක්ෂකම තමයි ප්‍රශ්වාසයේත් අග බලන එක. ඉතින් අපි ඉස්සල දවසක හොඳටම හුස්ම ගෙවෙනකම් බලන ඉඳලා මේ හුස්ම ගෙවුනට මැරෙන්නේ නැහැ. ඔක්සිජන් දෙන්න ඕන කමක් නැහැ. සීලයින් දෙන්න ඕන කමක් නැහැ. බය වෙනවා. සද්ධාව තියාගනින්. සීලෙ තියාගනින්. සද්ධා සතිය තියාගනින් කියලා පුරුදු කරවට පස්සේ ආඩ පේනවා මේ විනාඩි 35කින් 45කින් එන හුස්ම නතර වීම නෙවෙයි පළවෙනිම ආස්වාසෙත් පළවෙනි ප්‍රස්වාසෙත් මේ ගිවං කරන තැන කවදාකවත් අරයට හම්බ වෙනවා මෙයාට හම්බෙන්නේ නැහැ කියලා පංගු peerුවක් නැහනේ ඔක්කොටම තියෙනවානේ අපි ඒක නොදකින්ද මොන තරම් ප්‍රයත්න කරනවද දැන දැන හෝ නොදැන අන්නේ ප්‍රයත්න ටික තමයි තෘෂ්ණාව කියන්නේ මේ හුස්මේ ගෙවන් වෙන තැන ඒ සම්පූර්ණම කැඩිලා ආය හරියන්නේ අනික කැඩෙන්නේ නැතුව අඛණ්ඩව තියෙනවා කියන්නේ අර කොනයි මේ කොනයි අල්ලලා ගැටලන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඒක සඳහා දන්න සෙල්ලම් ඔක්කොම කරනවා. ඒ නිසා අපි දෙනවා එකට හුස්ම එක යායට යනවා කියලා නෑ ඒක අනිවාර්යයෙන්ම කැඩලයි. අන්නේ කැඩෙන තැන ප්‍රසවාසයෙන් නිම වෙලා ආස්වාසයෙන් ඉස්සලා ඒ රූපයගේ සම්පූර්ණ නිරෝධයක් සිද්ධ වෙනවා. වේදනාවේ සම්පූර්ණ නිරෝධයක් සිද්ධ වෙනවා. සංඥාවේ සම්පූර්ණ නිරෝධයක් වෙනවා සංස්කාර වල සම්පූර්ණ නිරෝධයක් වෙනවා විඥානයේ නිරෝධයක් වෙනවා 100ක් නම් අපි ඒක දන්නේ නැත්නම් ඒක නෙවෙයි නම් අගේ කරන්නේ ඒකට නම් අපි මේ භාවනා කරන්නේ ඒකට නම් අපි මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ ප්‍රතිපදාව යන්නේ අපි මොකද්ද ලබන්නේ අපි ලබන්නේ අපේ මෝඩකම්ම තමයි අපි පටන් ගන්නකොට තියෙන මෝඩකම තමයි ලබන්නේ. ඒකද දෝෂයක් නෑ. නමුත් එහෙම කරනකොට කරනකොට සුතයෙන් කවුරු හරි කිව්වොත් ඇහුනොත් බුදුරජාණන්ස අපිට කියලා දීලා තියෙන විදිහට මහණි උපදිනතා කෙලෙස උපදින්නේ සංඥාවක් ඇතුව. උපදිනතා කෙලෙස උපදින්නේ වේදනාවක් ඇතුව. උපදිනතා කෙලෙස උපදින්නේ නිමිත්තක් ඇතුව, අරමුණක් ඇතුව, සංස්කාරයක් ඇතුව, විඥානයක් ඇතුව. ඒ නිසා මතුවෙච්ච කෙලෙසය රූපයක් වශයෙන් පෙනෙන රූපේ ගෙවෙනකම් බලපන්. ඒ රූපේ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. සංඥාවක් වශයෙන් වටෙන සංඥාව ගෙවෙනකම් බලපන්. සංඥා ගෙවෙන කියන්නේ කෙලස් ගෙවෙන. වේදනාවක් වශයෙන් වැටෙනවා වේදනාව ගෙවෙනවා බලන්න. වේදනාව ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒ කෙලස් ගෙවුනට පස්සේ ඒ වේදනාව ගෙවුනට පස්සේ කෙලස් ගෙවෙනවා. මේක සුතමෙන් අපිට ඇහිලා තියෙනවා. මේක ඉච්චර හංගපු සූත්‍රයක් නෙවෙයි. අංගුත්තර නිකායේ තියෙන සනිමිත්ත වර්ගයේ දිගටම කියලා තියෙන නිසා යෝගාවචරයක් දැන් අපි දවස් හතර පහක් භාවනා කරපු නිසා මම හිතනවා මේක කිව්වට කාටවත් heart attack එකක් කෙනෙක්ක් නැහැ. අර TNT පෙත් එහෙම දිවයට තියාගන්න ඕන වෙන එකක් නැහැ. මුල් දවසේම කිව්වනම් සෑහෙන ගාණක් රිට්‍රීට් එකත් අතහැරලා යනවා. මේ අපි මේ වඩන අරමුණ ගෙවම් කරන්නයි මේ ඉන්නේ කියන එක දැනගත්තා නම් මේක බංකොලොත් භාවයක් කියලා හිතනවා. මුස්පීන්තුවක් කියලා හිතනවා. කාලකන්නිකමක් කියලා හිතෙනවා. නමුත් දැන් අර හතරපත් දිනකට වැරදිලා වගේ දෙන්න ගිය නිසා දැන් කීත හැකි නෑ නෑ අපේ කට්ටියටත් ඒක ටිකක් ඉඳලා හිටලා හම්බෙලා තියෙනවා. ඒක ග්‍රහ දෝෂයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ හිතෙනසුරු අපලයක් නෙවෙයි. මේක වෙන්න පුළුවන් කියලා තේරුණාට පස්සේ එතෙන්ට ලැබුණොත් ඔන්න බුදුරජාණන්සේගේ සූත්‍රය අන්න එතකොට ටිකක් ඇහෙනවා. මුද ටික අත්දකලා තියෙනවානේ. අත්දැකට පස්සේ ආයතරයක් භාවනා කරනකොට අරමුණ හොඳට අල්ලා ගන්න අරමුණ ගෙවෙනකම් ඉන්න. එතකොට යම් වෙලාවක ඒ නොදැනෙන නොබට හෙන තැන වැටහීමට සාපේක්ෂව වැටහෙන්නේ. අන්නේ නොවැටහෙන තැනට සාදර වෙන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා ජීවත් වෙලා ඉන්නකොට නම් මැරෙන්න පුළුවන් අපිට. ඒක හරියට මේ තමන්ගේ මරණයට තමන් සහභාගී වෙනවා. අපි හිතන්නේ ධම්මජෝහන්තු මැරිලා. මෙතන මිනි පෙට්ටියක් ගෙනලා බතරේට ඔඩුව දාලා මෙහෙම තියාගෙන ඉන්න. ඒගොල්ලෝ වටේ ඇවිදලා කියනවා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ දැන් ඔය ධම්මජීව හාමුදුරුවෝ මොකද තියා බැලුවොත් අපි හිතන්නේ මහා මංගල්‍යයක් කියලානේ එකක් කියත හැකි තමන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ වෙන තෝ කවදාවත් මේ ජීවිතේ සෝවන් වෙන්න බෑ අමෘතේ තියෙන මූර්තේ හරහා මේ මොනක්වත්ම නොදන්න දේ හරහා තමයි සමස්තය අපිට ලැබෙන්නේ ඉතින් කවදද අපිට සමස්තය ලැබෙන අදහසින් මොනක්වත් නැති තැනට අපි සාදර වෙන්නේ ඒක ආධ්‍යාත්මික වැඩක්. දැන් භෞතික විද්‍යාඥයෝ මේ බ්ලැක් හෝල් එකක් තෝරාගෙන බ්ලැක් හෝල් එකේ තමයි ඔක්කොම තියෙන්නේ කියනවා සියල්ලම වීමේ හැකියාව. හැබැයි බ්ලැක් හෝල් එක හැදුවොත් මේ ලෝකෙත් ඒකට ඇද ගන්න පුළුවන් කියලා ඒක හදන්න දෙන්නෙත් නැහැ. ওই බුදුරජාණන්සේ මොනවත් නැහැ අවුරුදු 2600 ඉස්සලා කතා කරලා කිව්වේ මේ සමසතු සියල්ලම දීලා දාපන්. ඒකෝර සමස්තය ලැබෙනවා කියලා. අපි දැන් දෙන්නේ කොහොමද? ලබන අවුරුද්දට සල්ලි ටික තියාගෙන මේ අවුරුද්දේ දාණයට දෙනවා 105ක් විතර. 195ක් බැංකුවේ දාලා තමයි ඉතුරු ටික ගන්න. ඉතින් ඕ ටික තමයි අපිට හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ 105යි. සමස්තෙම දීලා දාන්න අපිට බෑ. ඒ බයිබලේ තියෙන එක තැනක අර්ථකථනය කොහොමද කියන්න මන් දන්නේ. ඔය මග්දලාවේ මරියා ඒවිල සරුවචන මේ දේවපුත්‍රයන් ඉදිරිපිට තමන්ගේ හැඹිලි තියෙන සල්ලි සේරම දානවා කකුල් දෙක ළඟට. ඒකට දේවපුත්‍රයන් වහන්සේ කියනවා ඔබට දේව ආශිර්වාද ලැබේවා කියලා. ඒක ලොකු ධනවතෙක් ඇවිල්ලා අරිට වැඩි විශාල ගාණක් දෙනවා දේවපුත්‍ර මොනවක්වත් කියන්නේ. ජේසුස්වන්සේ මොකුත් කියන්නේ නැසෙන්නේ අපොස්තල්ස ගිහිල්ලා අහන දැන් අර අර තඹ කාසි එකක් දැකපු අම්මන්ඩිට දේව ආශිර්වාද ලැබේවා කිව්වා. දැන් මෙච්චර ධනෙ ජීවත් මනුස්සයන මොනවද කියන්නේ? නෑ, මේ ධනෙ දුන්න මනුස්සයාගේ ලක්ෂෙන් එකක් ඔය දීලා තින්නේ. අරහම් බණ්ඩිකේ සබ්බදරීවි. සියල්ලම. ඒක උඩ දෙයයන් නැන්ති සලකනවා. මේ පස්සේ ජීවේක විශාල ධනපති ඒකෙන් පොඩ්ඩයි දුන්නේ. ඌට ඌට ඉදිකටු ඉලකින් ඔටුවෙක් යනවා වගේ ඌට ස්වර්ගයට යන්න බෑ. තියෙන දේ දීලා දාන්න. ඒ දීලා දාන එකෙන් තමයි අපි ඉගෙන ගන්න. හැබැයි ඒ දීලා දාන එක මේ හතම දෙන්න ඕන. සද්ධා ධනෙ, සීල ධනෙ, හිරි ධනෙ, ඕතප්ප ධනෙ, සුත ධනෙ, ඡාග ධනෙ, ඒ වගේම ප්‍රඥා ධනෙ කියන මේ ටික ඔක්කොම දෙන වෙලාව තමයි අපි අර අරමුණ කරලා කරලා ගෙවලා ගෙවලා ගෙවලා මොනක්වත්ම නැති වෙලාවේ ඒක කොහොමදත් හම්බ වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ප්‍රසවාසය කියලා වර. කවදාද මේක දැන දැන දැක දැක ඒකට එළඹ වාසය කරන වෙලාව බලන්න. බුදුන් එක්ක ඉන්න වෙලාව. අපි මෙතෙක් කලොත් ඉඳලා තිනවා ලක්ෂ කෝටි වාරයක් ඉඳලා තිනවා. එක අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සෙක් කෝටි 13 වාරයක් ওই හිස්තන දකින්න. කවදාකවත් ඒකට එළඹ වාසය කරන්න. ඒක සලකන්නේ ඇබැග්ගයක් විදියට. මම භාවනා කරන එක නා ටික ටික ටික ටික ගෙවම් කරලා ආය ඇවිල්ලා ආය ගෙවම් කරලා ආය ඇවිල්ලා ආය ගෙවම් කරලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිතා ගන්න දවසක මොනවත්ක්ම නැත්තන එනකොට කලබැගේනියක් නැතුව අන්දුකුන්දු අන්දුකුන්දු වෙන්නේ නැතුව මේකට මම කවදාරි අවදි වෙන්න ඕනේ. මම මේක අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒකට ලෑස්තිලා යනවනම් ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රභාකරන් ගාවේ හිටිය අර සීඩි නසා ගන්න කට්ටිය බෝම්බ බැඳගෙන පණින්නේ එච්චර තමයි මේ ගමනේත් එnde ende ende ende ගෙවෙන වෙලාවෙදී අඟට හීතල දාඩි දානවා දඟලනවා වමන යන්න වගේ එනවා බය වෙනවා චකිත වෙනවා නිදිමත එනවා ඒක හොඳට දැනගන්න දැන් මේ ගෙනියන්න හදන්නේ ඉතරට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොනක්වත්ම නැති චිත්තක්ෂණේ ශූන්‍යතාවේ තුච්ඡතාවේ රිත්තතාවේ මේ මේකට මං එන්න ආවේ කියලා ඒකට සමවදිනකොටම සමස්තය ලැබෙනවා භාගයකට සමවැදුනොත් භාගයක් ලැබෙනවා ඉතින් අපි වගේ පිරිසක් දැන හෝ නොදැන මේ යන ගමනේදී Nirodha Satya සඳහා යන්නේ කියලා කියන්නේ ඒක තමයි ඡාග කියලා කියන්නේ. Nirodha කියන්නේ නිරුද්ධ වෙනවයි කියන එක. ක්ෂය වෙනවයි කියලා වචනයක් පාවිච්චි කරනවා. වැය වෙනවයි කියලක පාවිච්චි කරනවා. ඉතින් ක්ෂය වෙන වෙලාවේදී වැය වෙන වෙලාවේදී නිරුද්ධ වෙන වෙලාවේදී හොඳ අවදියකින් මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක මනුස්ස හිතක් වෙන්න බෑනේ. මනුස්ස හිත බලන්නේ එකතු කිරීමටනේ. මෙතන තියෙන වැයවීම දිහා බලන එකට බුදුරජාණන් අපිට දීලා තියෙනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියලා මේ ගෙවෙද්දි බලන්නේ. ඉතින් ඒක තමයි සමහරලාට කියන්නේ සමහර වාර්තා කරන හොඳට මට සතිය තිබුණා. පැයක් දෙකක් විතර සතිය තිබුණා. ඊට පස්සේ gediy ගාප්ටි තව මොකක් කර දෙකින් මම නැගිට්ටා. ඊට පස්සේ බලන්න මේ උපයාගත්ත සතිය ගෙවෙන හැටි. නැගිට්ටට සතිය කැඩෙන්නම ඕනේ නැහැ. වෙන දෙයකට යනවා ඒක ඇත්ත නම හොඳට බලන ඉන්න ඒ ඇතිවිච්ච සතිය ගෙවෙන හැටි ඒක මුස්පෙන්තුවක් නෙමෙයි. සතිය ඇති කරන්න දන්නවනේ ඒක නැති වෙන පැත්ත බලන්න ඕන. යෝගේ සද්ධාව ගෙවෙන හැටි බලන්න කලබල වෙන්න එපා. වීරිය ගෙවිලා කුසීත වෙන හැටි බලන්න කලබල වෙන්න එපා. Tamanට ඇතිවෙච්ච හොඳම සමාධිය ගෙවෙන හැටි බලන්න කලබල වෙන්න එපා. Taman ළඟ තියෙන සියලු දැනුම නැති වෙනවා තීරණ කලබල වෙන්න එපා. මොකද මේවා අපි උපෙපුදෙවුත් නෙවෙයි මේවා සබහා ධර්මයේ තියෙන්නේ. අන්නේ සියල්ල අතහැරීමේ දීලා දාන එක කියලා මේකට කියනවා. දීලා දාපු වෙලාවට සමස්තය අපිට ලැබෙනවා. ඉතින් අපි අර දීලා දැමීමේදී හෙට්ටු කරන නිසා අපිට සමස්තයට යන්න බෑ මොකද හැම වෙලාවෙම අපි අතීතය ගැන කල්පනා කරනවා අනාගතය ගැන කල්පනා කරනවා අරය ගැන කතා කරනවා දරුවෝ ගැන හිතනවා ඒ නිසා අපිට ඒ ත්‍යාගය ඇති වෙන්න කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දස දාන වස්තු දෙන එක, અભේ දාණේ දෙන එක, ඒ වගේම නීවරණ ටික දීලා දාන එක, ඊට පස්සේ මේ රුචි අරුචිකන් ටික දීලා දාන එක එනකොට ත්‍යාගේ එන්නේ එන්නේ එන්නේ උසස් උසස් මට්ටමටපත් වෙනවනේ. මේ අතර මැද බුදුරජාණන්සේ රැඩිකල් වාදී එකක් කියලා දීලා තියෙනවා. මේ ධර්ම දානේ. මෙන්න මේකයි උඹලා කරන්න ඕනේ කියලා. කාට හරි අකමැති වුණත් මේක කියලා දෙන එක. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අපි දෙන මේ සියලු දානයන් වලට වැඩි වටිනවා. ඒක නිසා අපි ඒකට ඒක ඉතලා තමන් ඒක වටහාගෙන තියෙන්න බෑ. තමන් ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න බෑ. ඇති කරුවත් බෑ. යොදලා උරගාලා ප්‍රත්‍යක්ෂණය කෙරුවට පස්සේ මතක තියාගන්න යම් කිසි කෙනෙකුට මේ ප්‍රත්‍යක්ෂේ ආවට පස්සේ එයා බන කියන්න ඕනේ නැහැ. හැසිරෙන තාලෙන් තේරෙනවා අතහැරීමයි කෙරෙන්නේ කියලා. ඒකට කියනවා නිස්සද්ද බන කියලා. ඒකට මේ හතර මංහන්දියකට ගිහිල්ලා කෑකොස් සංගහල වරෙල්ලා බනහපල්ලා කියන්න ඕනේ ඒ අතහැරීම කරන කෙනාගෙන් අනිවාර්යයෙන් මේක සිද්ධ වෙනවා. ඒක නිසා අපිට ඕනේ නම් මේ ශාසනයට සේවාවක් කරන්න. අපිට ඕනේ නම් මේ අපිට අනේ මෙච්චර වටින දෙයක් අපිට හම්බුණා අපි ශාසනයට උදව් කරන්න ඕනේ කියලා හොඳම දේ තමයි තාම මේක අවබෝධ කරන එක. අපි හිතනවා නෑ මම අවබෝධ කරන විතර කමන්නේ මගේ දරුවන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ අම්මට අවබෝධ කරලා දෙන්න ඕනේ අදලපගේ දෙන්න කතෝලික මිනිසෙට අවබෝධ කරලා දෙන්න ඕනේ මේ එකක්වත් හරියට වැඩ නෑ ඉස්සෙල්ලා Taman අවබෝධ වුණා නම් ඒ අවබෝධ වෙච්ච එක්කනාගෙන් නිකුත් වෙන ඒ කම්පන තරංග වේගය අනිවාර්යම සුවේලවන දෙයක් ඒකයි බුදුරජාණන්සේ බුද්ධෝ හම්බෝධි සාමි කිව්වේ මුත්තෝ හම්මෝචිච්ඡාමි තින්නෝහන්තරයිස්සාමි තන්තරෝගා මහබ්බයි අපි මේ අනුගේ කොන්තරත් බාර අරගෙන තමන්ගේ ගෙදරට මර්ගාතේ මේ බුද්ධ ආගම පතුරවන්න නගනවා. මේ අනුසූචිත වාදි කරන්න හදනවා. අරයට උගන්වන්න හදනවා, මෙයාට උගන්වන්න. ඒ කියන්නේ ධර්මයේ ගැඹුර දන්නේ නැතිකම. ඒව කෙරෙන් නරින් ඩිකේ කරන දෙයක් නෑ අපේ ගිනවපු සංසාර ගති. නමුත් කල යුත්තේ නම් මේ සප්ත ආර්ය ධනිය උපෙලා රටක් දිනාගත්තා වගේ දිනාගෙන ඒක අතහැලා දාපු දවස් තමයි තේරෙයි සමස්තයට අයිතිවාසිකම ලැබෙනවා. ඒක නිසා මේක කලහක්ක් කියලා හිතනවා මේ ජීවිතේදීම කළ යුත්තක් කියලා හිතනවා මේ ජීවිතයේදීම උත්සාහ කරන තියෙන එකයි කවදාකවත් දෙන්නෙක් එක්ක ගමන යන්න එපා. කොහොමඩක්වත් කරන්න බෑ. දෙන්නෙක් එක්ක මේ වැඩි කොහොමඩක්වත් කරන්න බෑ. වහ කෑවත් දෙන්නෙක් හිටියොත් ඒකත් ඊළඟට කරනවා. ඒක නිසා මේකට හුදේකලාව අවශ්‍යයි. ඒ හුදේකලාව උපයගන්න ඕන. අපි මේ සෙනගක් එක්ක ගියොත් තනි එක බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කලහයි. ඉතින් අපි ජීවිතේ කොච්චර කලාකාරීද කියලා බලන්න. අපි හැම වෙලාවෙම හතර දිනාට වැඩිනේ ජීවත් වෙන්නේ. ඊට මීට වැඩිය හොඳයි තනියෙන් ජීවත් වෙන ජීවිතේ භ්‍රමචර්ය කියලා කියනවා. ඒ ජීවිතේ ලැබෙන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් තනි වෙන එක නිසා මේ සෙනගෙක් එක්ක ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. තමන්ගේ හිත බේරගෙන ජීවත් වෙන එකයි. චිත්තක්ෂණේචේ එළඹි චිත්තක්ෂණය කවුරු ඇවිල්ලා මොන්න වසර වසුරු දාන්න ගියත් නෑ මම ජීවත් වෙන වර්තමාන මොහොතේ කියන මේ ආරම්භක ශේෂය ගත්තොත් අන්තිමට යනකම් මේක කිසිම කෙනෙක්ගෙන් බාධා වෙන්නේ නෑ අනිසා මේ සත්තාර්ය ධනෙ ඔක්කොම හදලා ඉවරලා බිමට පොළවේ ගහලා මම බණ ඉවර කරන්නයි හදන්නේ මේ බොහොම අගේට ආඩම්බරයට කියලා දීලා දැන් කියනවා ඒ උපයගත්ත සියලු ධනයන් දීලා දෙමින්ෙන් තමයි අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ නිසා සියලු දෙනාට ඒ ධනෙ ඉපයීමත් ඒක ඒක ත්‍යාගාන්ත වීමත් පිළිබඳව ඔය දැනට තියෙන ඥානෙ දැනට තියෙන ප්‍රායෝගික ඥානෙ තවදුරටත් කාර්යක්ෂමව මේ ජීවිතය ඇතුළතීම නිමා කරගන්නත් මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා